කුජල නිස්සරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සේයතාපි ආවුසෝ කට්ටංච පටිච්ච වල්ලිංච පටිච්ච තිනංච පටිච්ච මත්තිකංච පටිච්ච ආකාසෝ පරිවාරිතෝ වාගාරන්තේව සංඛං ගච්ඡanti ඒවමේව කෝ ආවුසෝ වට්ටිංච පටිච්ච නහාරුංච පටිච්ච මන්සංච පටිච්ච චම්මංච පටිච්ච ආකාශේ පරිවුතෝ රූපං තං ස්තූපං තස්සේව සංඛං ගච්ඡති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පසුගිය දවස් කීපෙම මේ භාවනා වැඩමුළු පුරාවට මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් වෙච්ච මේ මහා හත්ති පදෝපම සූත්‍රය අපේ ශක්ති ප්‍රමාණය දවසින් දවස දවසින් දවස විග්‍රහ කරමින් ඉදිරියට පැමිණියා. ඉතින් පසුගිය අවස්ථිකයේම ඒ පංච උපාදානස්කන්ධයන්ගේ රූප උපාදානස්කන්ධය මුල් කරගෙන ටික ටික ටික ටික මේ මතින් අනකුත් නාමස්කන්ධ ඒ කියන්නේ වේදනා උපාදාන සංඥා උපාදාන සංස්කාර උපාදාන විඥාන උපාදානස්කන්ධ විස්තර කරගෙන ඇවිල්ලා දැන් මේ අද ඉදිරිපත් කරපු පාඩේට එනකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ උපමා උපමය සම්දර්ශනයක් පෙන්නනවා. නැත්නම් යම් විදියකට මේ ලී කැබලි කණු එහෙම නැත්නම් ලී දඬු කියලා නම් ඒ ලී දඬුත් සම්බන්ධ කරගෙන වැල් ඒවා ගැට ගහනද ලණු වැල් සම්බන්ධ කරගෙන ඒ වගේම වහලට ගන්න තෘණ පරණලා සම්බන්ධ කරගෙන මැටිත් සම්බන්ධ කරගෙන යම් අවකාශ කොටාසයක් හිස්තනක් වටකදුවොත් අපි ඒකට ගයක් කියලා කියනවා. ආධාරයක් කියලා කියනවා. ඒ කියන්නේ ස්වභාවයේ පවතින ආකාශය අපි මේ කොටු දඬු කැබලි එකතු කරගෙන මැටි එකතු කරගෙන වැල් එකතු කරගෙන මේ කනකොළ වලින් වහලා ආකාශයේ ඒ ඉතුරු වෙච්ච මැටි කරගත්ත ආකාශයට ගේ කියලා කියනවා. ආධාරය කියලා කියන්නේ ඒකටයි. අනේ වගේ තමයි මේ ශරීරයේත් මේ ඇට ටිකක් ලං කරගෙන නහර ටිකක් ලං කරගෙන මස් ටිකක් ලං කරගෙන හමකින් මේක වහලා යතුරු වෙන ආකාශයේ අපි රූපය කියලා බාර ගන්න. මේ තමයි මේ දෙක අතර බලනකොට අර අපි බාහිරේ හදලා තියෙන ගයක් දිහා බලලා ඒ ගේ දිහා බලන වාගෙම ඒ දේවල් හේතු කරලා ඒක විදිහකට පිළිවෙලට අඩු කරලා ඒ ශරීරය නැත්නම් මේ රූපය හැදිලා තියෙන බවයි මෙතනදී සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පෙන්නන්නේ. ඉතින් ඒකට බලනකොට මේ සාමාන්‍ය ගේක තියෙන ස්වභාවයත් මේ ශරීරයේ තියෙන ස්වභාවයත් බලනකොට අරක අජීවී වුණා මේක සජීවී වුණා අරක බාහිර වුණා මේක අභ්‍යන්තර වුණා අරගේ අපිට අජත්තම් පච්චත්තම් කියන විදිහට ආධ්‍යාත්මිකව ප්‍රත්‍යක්ෂ කළ හැකි වූ දෙයක් නෙවෙයි ඒක අපිට බාහිරේ දැක ගන්න පුළුවන් භෞතික විද්‍යාව කුරව. නමුත් අර ශරීරය කියලා ගත් එක ආධ්‍යාත්මික වශයෙන් අපි අරගන්නවා අජත්තං තියෙන්නේ මගේ ශරීරයේ ගේ නෙවෙයි. ගේත් ඒ වගේම හදපු දෙයක් වුණාට ඒක මම නෙවෙයි. මගේ තේ කියලා කියන්න පුළුවන්. නමුත් ආත්මය නෙවෙයි කියලා මේ විදිහට අපේ ඒ බාහිරක තියෙන ගේකුත් ශරීරයක් කියන දෙක වෙන් කරගත්තාම ඒ ධර්මානුකූලව යම් යම් ක්‍රමවලින් වෙන් කරන්න පුළුවන්. අන්න වෙන් කරලා බලනකොට මම නෙවෙයි කියආපු, මගේ නෙවෙයි කියආපු, මගේ ආත්මය නෙවෙයි කියආපු ගේකෙන් මගේ ගේ අර අනිත්‍යයෙන් කවදාකවත් දුකක් එන්නේ නැහැ. ඒක මොන විදිහේ අනිත්‍යතාවකටපත් වුණත් අපිට ඒක ගැන වෙහෙසක් නැහැ. අපි ඒක ගැන පීඩාර්චිත පීඩාටපත් වෙන්නේ නැහැ. ඒ මොකද ඒක අපි අනාත්ම ස්වරූපයෙන් බලපු නිසා. ඉතින් මේ උපමාවෙන් මේක අඟවන්න හදන්නේ මේ අජ්ජත් වශයෙන් ගන්න ආධ්‍යාත්මික වශයෙන් ගන්න පච්චත්තං ප්‍රත්‍යක්ෂ කළ හැකි වූ උපාදීන වූ මම මම මේක රකින්න ඕනේ මමයි මේකේ අයිතිකාරයා මම මේකේ සතු වෙන්න ඕනේ කියලා අලපදාගත්තා වූ මේ ශරීරයේ දිහත් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බැලුවොත් ඒ මතේ එන්න පුළුවන් ඒ දුක් ටික නතර කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේකේ මේ යෝජනා වෙන්නේ ඒ නැත්තම් අර පළවෙනි පළවෙනි දවස්වලදී මතක් කරගත්තා වගේ යමක් අපේ පිළිබඳව ආසාවක් තණ්හාවක් ඇති කරා නම් පැමිණිච්ච තාක් දුක් ඇවිල්ලා තියෙන්නේ අප කරා තණ්හාවෙන්මයි. තණ්හාය ජායති සෝකෝ. තණ්හාය ජායති භයං. තණ්හාය විපමුක්තස්ස කුතෝ සෝකෝ කුතෝ භයං. එනිසා මේ ශරීරයේ දිහාවට ආධ්‍යාත්මික වුණත් ප්‍රත්‍යක්ෂ කලහක් වුණත් අනුපාදයේ ස්වරූපේ බලන්නයි මේ හත්තිපද රූප සූත්‍රය අපිට උගන්වලා දීලා තියෙන්නේ. මේ විදිහට කියනවා නම් යම් කිසි දුකක් අපි මේ සංසාරේ විඳාන විඳිනවා නම් විඳින්න වෙනවා නම් ඒක මොනම දෙයක් නිසාවත් නෙවෙයි අපේ මගේ කියා ගන්න නිසා උපාදින භාවයට ගත්ත නිසායි ඇතුළේ ක්‍රම හටගන්නේ. බාහිර වස්තු අපි ඒකට දඩමීමා කරගන්න හදවත ධර්මානුකූල විග්‍රහය ඇටියට බලනකොට තවත් විදිහට කියනවා නම් හේතුඵල ධර්ම අනුව බලනකොට කිසිම විද්‍යාවකට බෑ අවිද්‍යාවෙන් තොරව මිස අවිද්‍යාව නිසා මිස කිසිම විදිහකට බලන්න බෑ මේ දුකට හේතුව බාහිරේ. අන්න ඒකට දැන් මේ හදාගෙන ආපු පස්වෙනි සාරිපුත්‍ර සාංශේ බොහොම ගැඹුරකට අරගෙන යනවා මේ උපාදින්න වෙන හැටි. පාදවල දේවල් නිසා නැත්නම් මේ අල්ලවදා ගන්න හැටි අල්ලවදා ගන්න නිසා දුක් වෙන හැටි දුක් එන හැටි ඊට පස්සේ අපේ තියෙන අවිද්‍යාව නිසා අපේ මම අල්ලවදාගත්ත නිසා නෙවෙයි මට පැමිණෙන්නේ බාහිරින් ඒක කවුරු හරි කරපු දෙයක් කියලා අපේ ඒකට විවිධාකාර පද විවිධාකාර විදහාසට කරුණු විදහාසට විවිධාකාර හේතු කරුණු දක්වමින් කරාට මේකේ බොරු පද බොරු නිදහස කරන පැත්තකට දාලා හේතුඵල ධර්මය අනුව මේකේ මූල හේතුවල බහින්න පුළුවන් බව පෙන්වන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ අර පෙන්නපු අර ගේක සහ කායක තියෙන නිදර්ශනේ හරහා තමයි යන්නේ. හැබැයි එකපාරට වගේ ගැඹුරකට ගෙනියනවා. මේක තේරෙනවා ඇසේ සඳහන් කරනවා. මේක සරුවත් දේශනාවෙත් ඒකට කියනවා දේශනා විලාස කියලා. රූපයක් දකින අවස්ථාවක්. එහෙම නැත්නම් ඇහැ මුල් කරගෙන වෙන සංසිද්ධියක් ගත්තාම අජත්තක අපි කියන්නේ මගේ ඇහැ කියලා විතරක් මේ කියන්න හදන්නේ. අජත්තක අවස චක්කම් අපරිණාම භෝධියම් කිසි කෙනෙක් ඉන්නවා. ඇසච බුද්ධලෙක්. ඒ පුද්ගලයාගේ චක්ක ප්‍රසාදය හොඳට වැඩ කරනවා. කියන්නේ අඳු වෙලාවක්වත් මේ වෛරවත් නැහැ හොඳට වැඩ කරනවා. ඒ වගේම බාහිර චරෝපාන ආපතං ගච්ඡති. නමුත් බාහිරින් වස්තු රූපයක් වර්ණ රූපයක් ඇහැගෙන්නේ ඇත්ත කොහොමදයි වර්ණ රූපයක් ඇහැගෙන්නේ නෝච චක්කෝ රමණාරෝ හෝති. ඒ නිසා යාගේ අවධානය අපි තාක්ෂණික වශයෙන් කියන මානසික ආරය මේ ඇහැට යහට යොමු වෙන්නේ නැහැ. මොකද ඇහැ කිසි කවද්ද රූපයක් තාම ආපాతගත වෙලා නැහැ. එල්ල වෙලා නැහැ. ඒ සවුවට ඇවිල්ලා නැහැ. අනේ එහෙම තත්ත්වයක් යටතේදී එහෙම පොකලෙදී චක්කු විඥානයක පහළ වීමක් වෙන්නේ නැහැ කියලා. ඇහැටි වුණාට රූපයක් නැත්තම් එයාට රූප බැලීම කෙරෙහි හිත යොමු කිරීමක් කියන මානසිකාරය හෝ චක්ක විඥානය පහළ වෙන්නේ නැහැ. එතකොට මෙතන කරුණු හතරක් මේ නස්ථාත් භාවයේ පෙන්වීමට කතා කරනවා. එකක් තමයි බාහිරේ වස්තු රූපය වර්ණ රූපය කියලා අපි මේකට කියනවා. දෙක තමයි සංවේදී ඇහැ නැත්නම් ඇහි සංවේදිකම අපි කියන එකට ඇහි ඔපේ කියලා. තුන්වෙනි එක තමයි ඒ ඒ දෙක එකතු කරන එකතු කිරීමට හේතු වෙන මේ මානසිකාරය ඇහැට හිත යදවීම මේකෙන් අදහස් කරන්නේ හිත වෙන කනට නාසයට දිවට කයට හිතට නොගොහින් මෙතෙන්ද යොමු කරන ගතිය නැති වුණොත් දැකීමේ හිත පහළ වෙන්නේ නැහැ කියලා. ඒක කරුණු හතක් මේ හතරක් මේක අඳුරලා දෙනවා. ඊට පස්සේ ඒකේ වෙන්න පුළුවන් අනිකොත් සම්බන්ධතාව පෙන්නනවා. මේ අච්චත්ත කංචේ ආවසෝ චක්කෝන පරිබින්නා හෝති අර කියන විදිහටම යම් කිසි කෙනෙක් ඉන්නවා ඇසති පුද්ගලෙක් හැබෝම හොඳට දකින්න බලන්න පුළුවන් ඇසති පුද්ගලෙක් කියනවා බාහිරාච රූප ආපාතං ආගච්ඡති එතකොට අර ඉස්සාසින්තර වෙනස බාහිර දකින්න රූපයක් තියෙනවා නොච තත්ත්ව සමන්නාහර වෙනමෝකයේ හිත යොද විලා නැහැ වෙන විදිහට කියනවා හිත දැන් තියෙන්නේ කනේ ශබ්දයක් අහන. ඒකට ඇහැ ඇදලා තියෙනවා. ඇහැට රූපත් එළවලා තියෙනවා. ආපතකට වෙලා තියෙන නමුත් හිත තාම ඒ පැත්තට යෙදෙලා නැහැ. ඒ තත්ත්වයට තෙදෙත් ඉවෙන්නකොට දැකීමේ හිත චක්ක විඥානය පහළ වෙන්නේ නැහැ. ඊළඟ තුන්වෙනි தත්ත්වය පෙන්නනවා. ඇසති බුද්ධලෙක් ඉන්නවා. ඒ බුද්ධලයාට රූපයක් ආපాతගත වෙනවා. රූපයක් ඉසව්වට එනවා. ඒ කියන්නේ වර්ණ රූපයක් තියෙනවා. හිත අනිකොත් සියලු වැඩ බහා තබලා දැකීම දිහාවට අජ්ජෝ සමන්නාහරෝ හෝති කියලා කියන්නේ ඒක අටුවා විතර කරන්නේ මේ අසත් රූපයත් හමු කර දෙන මානසික කාර්ය ඒ දිහාට යදී හිතියොත් හිත චක්ක විඥානේ බවටපත් වෙලා රූප වැලීමට හේදෙනවා. අන්නේ වෙලාවේ අපි බලන්නේ බවටපත් වෙනවා. එතකොට අර ඉස්ලාමිකේ රූපයක් නැහැ. දෙවෙනිකේ රූපේ තියෙනවා හිතේ යෙදිලා නැහැ. තුන්වෙනිකේ තියෙනවා රූපෙකුත් තියෙනවා හිතත් යෙදිලා තියෙනවා. එතකොට අපි අනිකුත් වැඩ සියල්ලම බහතබල හිත රූප ගැනීමට යොමු වෙච්ච චක්කු විඥානයේ බවට පත් වෙනවා. අන්නේපත් වෙච්ච වෙලාවට අපි අසන්නෙක් නෙවෙයි, ගඳ බලන්නෙක් නෙවෙයි, රස බලන්නෙක් නෙවෙයි, පහස ලබන්නෙක් නෙවෙයි, කල්පනා කරන්නෙක් නෙවෙයි, බලන්නෙක් බවට පත් වෙනවා. අනේ බලන වෙලාවට ඒ වෙලාවට මේ ඇහැ කිච කිරීම සඳහා ඉදිරිපත් වෙච්ච වර්ණ රූපයක අපේ රූපස්කන්ධය කියලා කියනවා. ඒ වගේම ඒ වෙලාවට අපිට ඇති වුණා නම් කියන වේදනයක්. ආ මේක සුමංගල දක්ෂණයක්, අවමංගල්‍ය දර්ශනයක්. මේක සුදු පාටයි කහ පාටයි මේක හොඳයි කියලා යම් වේදනයක් අපිට දැකීම අවස්ථාව ඇති වුණා නම් ඒකට වේදනා උපාදානස්කන්ධය කියලා කියනවා. අපේ තර හැඟීමක් පහළ කරගත්තා නම් මේක මේ වෙලාවේ අපේ කොහොමදයි එහෙම නැත්නම් මේකෙන් අදහස් කරන්නේ හොඳක් වෙන ලකුණක් ඉංගියක් නිමිත්තක් නැත්නම් මේක නරකක් වෙන්නේ කියලා අපිට ඒ දක්ෂින රූපේ දිහා යම් විරීම හැඟීමක් සංඥාවක් පහළ වෙනවනම් ඒක තමයි එතෙන්දී සංඥා ස්කන්ධය වෙන්නේ එතකොට ඒ සංස්කරණයක් වෙලා තියෙනවා රූප නොබ කාන හිත නොයෝදා හිත නහයට හිත නොයෝදා දිවට හිත නොයෝදා කායට හිත නොයෝදා ඇහැට හිත යදවීම සඳහා අපේ වෙලාවේදී දැන හෝ නොදැන අවස්ථාවේ තෝරීමක් කරලා තියෙනවා සංස්කරණයක් කරලා තියෙනවා සකස් කිරීමක් කරලා තියෙනවා ඇහැට හිත යොදන්න ඒක සංස්කාර ස්කන්ධය වෙනවා. එතකොට මේ පහළ වෙන චක්කු විඥාණයට විඥාන ස්කන්ධය කියලා නම් කරන්න පුළුවන්. එතකොට කවදා හරි අපිට දුකක් ඇති වෙනවා නැති වෙන්නේ සංකෙත්තේන පංචපාදානස්කන්ධා කියලා මෙන්න මේ පහේ තමයි. රූපයක් බලන වෙලාවේදී ඒ ඇහැ කෙටි කවන රූපයක් ඒ නිසා පහළ වෙන සුඛ හෝ දුක් වේදනාවක් ඒ වගේම ඒක කෙරෙහි ඇති වෙන හැඟීමක් ඒ කරන ලද සකස් කිරීම, ගොනු කිරීම, එල්ල කිරීම නම් වූ සංස්කාරත් ඒ වගේම ඒ මතුවෙන විඥානයක් කියන මේ පහෙන් තමයි. ඒක නිසා ඒ රූප උපාදාන ස්කන්ධ වේදනා උපාදාන ස්කන්ධ සංඥා උපාදාන ස්කන්ධ සංඛාර උපාදාන ස්කන්ධ විඥාන උපාදාන ස්කන්ධ කියන්නේ සම්පූර්ණ අහමයක්. ඒ අහම්බෙන් තමයි මේ සම්පූර්ණ දුක හට ගැනීම හට ගන්න. දුකක් වෙනවනම් එනවනම් උපදින තාක් දුක් නම් නැත්නම් සබ්බේ සංඛාරා දුක්ඛා කියනවනම් ඒක හට ගන්න ඕන ඇහැයෙන් රූප දකින චිත්තක්ෂණය මිස ඊට චිත්තක්ෂණයකටත් කලින් නෙවෙයි ඊට චිත්තක්ෂණයකට පස්සේ නෙවෙයි ඒ චිත්තක්ෂණයම තමයි දුක හටගන්නේ මේ දැකපු දේවල් පිළිබඳව මනාපයක් හෝ අමනාපයක් ඇතිවීම නිසා ඒක දැක්කට නොදැක්කා වගේ ඉන්න පුළුවන්. දිත්තේ දිත්තමත්තක් කියන විදිහට ඒකෙන් අමනාපයක් පහල කරගන්න නැතුව මනාපයක් පහල කරගන්න නැතුව සකන්නේ දකින්න රූපේ විශේෂයි ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන් නම් ඒ රූපය බැලු රූපය අපි හිතට රූපේ තොරගමක් ඇති කළ දෙන්නේ මතකයක් ඇති කරන්නේ ඊට පස්සේ රූපේ විනාශ වෙලා ගියත් ලොකු වෙලා ගියත් ඒක ඒක වෙනස් කරාට පත් වෙනවා කියලා අපිට දුකක් එන්නේ මොකද ඒකත් හඳුනාගත්තේ නෑ ආත්මීය වශයෙන්. උපාදාන කරේ නෑ. එතකොට එවැනි දැක්ක දැකීම දැකීම මත නතර කරන චිත්තක්ෂණයක මේ රූපේ උපාදානස්කන්ධ බවටපත් වෙන්නේ නැහැ වේදනා උපාදානයේ බවටපත් වෙන්නේ නැහැ සංඥා සංඛාර විඥාන උපාදාන බවටපත් වෙන්නේ ඒක අපිට මතකටත් එන්නේ නැහැ දුක දෙන්නේ නැහැ ඒ නිසා අපේ හිත වඩාත් පැහැර ගන්න තැන් තමයි වඩාත් තද දුකක් වෙන්නේ හිත පැහැර ගන්නේ නැත්තේ දියාරු එපා කරවන නැත්තම් බැලීමෙන් කිසි වගයක් වගක් නැති රූපෝදෙන් කවදාකවත් දුකක් හත කරන්නේ නැහැ. ඒක සතුටුනේ. අපිට ඔය හිතම මේක තීරණ ගත්තයි කියන්නේ. ඒකට අපි දැන් කාණා පාන්න දාලා බලනවා. මේ මේ සූත්‍රයේ හැටි එහෙම තමයි. කාය චිත්ත මේ ඇහැ චක්කු ප්‍රසාදේ විතර කියලා සෝත ප්‍රසාදේ කියලා ඝාන ප්‍රසාදේ කියලා දිවා ප්‍රසාදේ කියලා දැන් කාය ප්‍රසාදේ ගත්තාම අපිට කියලා තියෙන්නේ කායං හුස්ම හුස්ම ගන්නේ නැහැ. ඒ නිසා ඒ සඳහා යෙදෙච්ච හිතකුත් නැහැ. එතකොට හුස්ම ගන්න බවක් පිළිබඳ දැනීමක් විඥානයක් අපිට පහළ වෙන්නේ නැහැ. මේක ටික සංකර ස්ථානයක් නිසා අපි ඊගාවෙකට යනවා. මේ පුද්ගලයාගේ සංවේදී බව අනේ ඇහි තියෙනවා. මේ කයේ තියෙනවා. ඊට පස්සේ හුස්ම ගණන් කරනවා. නමුත් ඒක පිළිබඳව සත්‍ය පිළිතර නැහැ. මානසිකාරයේ දෙවිලා නැහැ. ඒ නිසා හුස්ම පිළිබඳ දැනීමක් නැහැ. මේ ගන්න හොස්ම ආස්වාසයේද හෙළනස ප්‍රස්වාසයේද උණුසුමද සිසිලද කම්පන චන්ද්‍රද කියලා. අපේ අරෝරවසක සත්‍යපට්ඨාන කියන එක අහලා තේරුම් ගන්නට ඉස්සර යුගයේ ගත්තාම අන්නෝක තමයි වෙලා තියෙන්නේ. නන්තරත් හොස්ම අරගෙන කියනවා. කවදාකවත් හොස්ම බැලීම සඳහා හිත මිලවලා නැහැ. ඒක නිසා අපිට ඒ හුස්ම පිළිබඳ කිසියම් මතක සටහනක් නැහැ. ඒක හිතේ අන්තහර වෙලා නැහැ. නිසා අපි ආනාපානි කරලා තියෙනවා. නමුත් ආනාපාන සතියක් බවට පත් වෙලා නැහැ. නමුත් ඊට පස්සේ චිත්‍රය ගත්තාම කාය සංවේදී බව තියෙනවා. හුරඟක් ඇවිල්ලා වදිනවා. එතකොට මානසිකාරය යෙදෙනවා. එතකොට හුස්ම ගන්නෙක් හුස්ම විඳින්නෙක් නැත්නම් කාය විඥානයක් පහළ වෙනවා. එතකොට ඒ විඥාණයෙන් පහළ වෙන හුස්ම පිළිබඳව අපිට මතක සටහන් තියෙනවා. ඒක විචිත්‍රව කියනවනම් ආස්වාස වේලාවේදී මෙහෙමයි දැනගත්තේ ප්‍රස්වාස වේලාවේදී මෙහෙමයි දැනගත්තේ කියලා විචිත්‍ර සටහන් තියෙනවා. අනේ විචිත්‍ර සටහන් එනකොට හුස්මක් තියෙනවා, කාය ප්‍රසාද භාවයක් තියෙනවා, මානසිකාරය මෙනෙහි කිරීම. හිත භාවනා හිත යෙදවීමක් තියෙනවා. එතකොට එහි කනේ නාසයේ දිවේ හිත මේ හිත පහළ වෙන්නේ. දකීම සිදු වෙන්නේ නැහැ. ඇලීම සිදු වෙන්නේ නැහැ. දස බැලීම රස බැලීම සිදු වෙන්නේ නැහැ. හුස්මේ වදතක කියන්න පුළුවන්. එතකොට මුළු හදින්ම හුස්ම ගන්නවා හිත යොදලා හුස්මේ විතර කියන්න වෙනකොට ඒකෙන් පැහැදිලිව පේනවා අර ඇයි කණේ දිවේ නාසයේ මනසේ වැඩ ඔක්කොම පැත්තකට යනවා. ඒ නිසා අපිට තේරෙනවා භාවනා හරි ගිහිල්ලයි කියලා. හුස්මේ හිත තිබ්බා හුස්මේ විස්තර කියන්න පුළුවන්. එතකොට නමුත් අර අනිකුත් සදෙන්ද්‍රයන්ගේ ඉඳුරන් පහේ වැඩ නතර වෙච්ච බත් ගතිය එන්නතන් ඒ අපිට මතක සටහන් ඇති නොවෙච්ච ගතිය අපි දන්නේ නෑ. ඒක දීයත සාධකයක්. දීයත දත්තයක්. එක ආයතනයක කාය ආයතනයේ වැඩ වෙනවා මුළු හදින් මේක බලාන ඉන්නවා ඒ බලා හිතීමෙන් පමණක් අනෙක් ඉඳුරම් පහ බහන්න කියලා. මේකයි අපිට තේරුම් ගන්න තියෙන ක්‍රමය. එතකොට ඇහෙන් කෙලෙස් උපදින්න තියා ඇහැට හිත ගිහිල්ලත් නැහැ. කනට ගිහිල්ලත් නැහැ. නාසයට ගිහිල්ලත් නැහැ. දිවට ගිහිල්ලත් නැහැ. කයේ දැන් තියෙන්නේ හිතේ හිත වෙලෙත් නැහැ. තවල් හිනමැවිල්ලකුත් නැහැ. හිතනන්නත් අර විමුකුත් නැහැ. එතකොට හරියට අපිට මෙහෙම සතුට වෙන කාරණාවක් වෙනවනම් අපිට ඒ වෙලාවේදී මේ කාය දුස්චරිත විදු වෙලා නැහැ. සතුන් මැරීමක්, හොරකම් කිරීමක්, කාමීත්‍යාචාරයක් වෙලා නැහැ. වචන උච්චාරයක් වෙලා නැහැ. බොරු කේනා මිස් වචන පරස වචන නැහැ. නිසා ඒ දෙක 100%ක්ම සාක්ෂි. දැන් හිත තීරණ ගන්නවා. කොහෙද තියෙන්නේ ආස්වාසේ හෝ ප්‍රස්වාසේ. ඒ නිසා ඒ මතින් අපිට කියන්න පුළුවන් ඇහෙන් ඇහැට හිත ගිහිල්ලා නැහැ චක්කු විඥානයක් පහළ වෙන්නේ නැහැ සෝත විඥානය ඒ වගේ රූප උපාදානස්කන්ධ වේදනා උපාදානස්කන්ධ සංඥා උපාදානස්කන්ධ සංස්කාර උපාදානස්කන්ධ විඥාන උපාදානස්කන්ධ නැහැ ඒ කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කියන්නේ ඇහෙන් දුක් උපදින්නේ නැහැ ඔත ඇහැ වැඩ කරන්නේ නැහැ කනින් නැහැ නාසයෙන් නැහැ දිවෙන් නැහැ හිතෙන් නැහැ ඒක අපිට බලනවා උපදිනවා නම් දුක් උපදින යන්නේ ඒ වෙලාවට තියෙන කාය විඥාණය තමයි කය පදනම් කරගෙන තමයි. ඉතින් ඒකෙන් තාම නිවන් දැකලා නැහැ. තාම මේ කයට ආස්වාද ප්‍රසවාසය මෙතන කාය කියන එකෙන් අදහස් කරන්නේ කාය සංස්කාර. ආස්වාද ප්‍රසවාසයේ හේත යොමු කරගෙන පමණක්ම ඒත යොමු කරන මතින්ම අනික සෑම ద్వාර වැහිලා යනවා කියන එක අනියමාර්ථයෙන් අපිට මෙතනින් ගන්න පුළුවන්. අනේ ඊට පස්සේ අපි පොර කනවා දුක් වෙනවා මේ මේ ආනාපානයේම වග විස්තර බලන්න. ධම්ම විචය යොදවන්න. විචාර බුද්ධිය යොදවන්න. විතක්කය විචාරය යොදවන්න. යොදවන ඉන්නකොට අපිට තේරෙන්න පටන් අර ගන්න ඕන ආස්වාසයේ ප්‍රකාරය. මෙහිමයි ප්‍රස්වාසයේ ආකාර මෙහිමයි. ඔහොම බල බල ඉනකොට ඔන්න ආයෙ හිත විල්ලක් එනකොට අන්න අර ආයෙත් ආශාස ප්‍රසාස කැඩීමේ කනගාටුවක් වෙනවා. ඒක වෙනස් වීමේ කනගාටුවක් වෙනවා. නමුත් එතකොට වෙන්නේ මොකද්ද? වෙන ద్వාරකෙන් ඒක කරන්න පටන් අරගන්න. ගලන්න පටන් අරගන්න. ඉතින් අපි ඒක දන්න ඒක හරිය නෑ කියලා ආයෙත් ගෙනල්ලා හිත තියාගන්න ආශාස ප්‍රසවාසය. ඉතින් ආධුනිකයට ඉතින් ඒක පිළිබඳව තැරෙන මේ වහලා තියෙන අර පොරොප්පු ගහලා තියෙන ඇහැට කනට නාසයට දිවට කයට හිත දෙවිදලා ඒක අසතියෙන් මුලාවෙන් එතනින් බෝරේ ගන්න දෙන්නේ නැතුව හිර කරගෙන ආනාපානෙම තියාගෙන ඉන්න කොච්චර උත්සාහ කරන්න ඕනද කියන එක මෙතන ඉන්න බොහෝ දෙනෙක් දන්නවා. දැන් අපි යන උත්සාහ කරලා හරියට ආනාපානෙ මූණට මූණ දාලා තිබ්බා. දැන් ආනාපානේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවිගෙන ගෙවිගෙන යනකොට ආනාපානයේ අර පිටින් ඇවිල්ලා වදින ආරම්භණය කියන ආස්වාස් ප්‍රසආත කරන ගෙවිගෙන ගෙවිගෙන ගෙවිගෙන යනවා. ඉවගෙන යනකොට නාසිකාග්‍රේ කියන මේ වෙලාවේ කය නියෝජනය වෙන්නේ නාසිකාග්‍රේ. නාසිකාග්‍රේ කම්පන ඔපේ. ඒකත් නොතනියන්නා ඒ වගේ වෙන්න පටන් ගන්නවා. ආනාපානෙ තුනී වෙනකොට බලාන හිටපු හැපෙන තැනක් නොදැනී යනවා. පිම්බීම හැකිරීම බලාන ඉන්න කෙනාටත් පිම්බීම හැකිරීම තුනී වෙනකොට ඒ උදරයේ සංධානයේ සටහන නැතිලා යනවා. එතකොට මා අමතර සිද්ධියක් වෙනවා මෙනේ කරගන්න බැරුව යනවා. ඒක තත්ජල්ක සමන්නාහරෝ හෝති කියලා කියන උත්සාහ කළත් ඒ ධ්‍යාවට මානසිකාරය යොදවන්න මෙනේ කියන්නේ මානසිකාරය. යොදව ගන්න බැරි වෙලා යනවා. වැඩි වෙලා ධ්‍යාන වෙන්නේ මොකද්ද කියලා කියාගන්න බැරුව යනවා. ඒ කියන්නේ එතන පහළ වෙන කාය විඥාණය දේවල් වෙන්කොට හඳුනා ගන්න ගැත්තේ බොල වෙන්න පටන් ගන්නවා. මස්සස් ප්‍රසාද අතර වෙනස නැති වෙනවා. හිත තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න බැරි වෙනවා. මෙන්න මේ විදිහට එක තැනකින් විතරයි උපාදානස්කන්ධ පහ පහළ වෙන දේ තියෙනවා උපාදානස්කන්ධ පහල ගෙවි ගෙවි ගෙවි ගෙවි ගෙවි ගෙවි සීකර ගෙවීමකට ලක් වෙනවා එතකොට මොකද වෙන්නේ මේක මම කියා ගන්න පුළුවන් ශක්තිය අපව බහැර වෙන්න පටන් ගන්නවා ඒකට මදෝ කියා ගන්න පුළුවන් ශක්තිය බහැර වෙනවා මේ දෙකම ගන්න පුළුවන් මගේ ආත්මය කියලා දැන් කොක්කක් හරියට ඉල්ලන්න කොලයක් නැතු වෙනවා ආනාපාන තුනේ වෙනකොට වෙනකොට වෙන්නේ මොකද්ද? රූප උපාදානස්කන්ධය කියන ආස්වාස් ප්‍රසවාස ගෙවෙනවා. ඊගාවට <coughs> වේදනා උපාදානස්කන්ධය කියන ආස්වාසෙන් ප්‍රසවාසයෙන් වෙන්කොට විඳින්න පුළුවන් ගැටි දුර වෙනවා. එතකොට සංඥා උපාදානස්කන්ධ වශයෙන් හඳුනා ගන්න පුළුවන්කම හුස්ම ගන්නවද නැද්ද කියනවත් හැපෙන තැනවත් මොකක්වත් නැතුව යනවා. ඒක සංස්කරණය කරනවා කියලා කියන්නේ ඒ වෙලාවේදී හයියෙන් හුස්ම ගන්න හදනනම් ඒකට කියන්නේ සංස්කාර ස්කන්ධයක් අමතෙන් ගෙනත් දා ගන්නවා කියන. අපිට අරිනවනම් කියන්න පුළුවන් මොන චේතනා පහල කරගෙන අර ගෙවේගෙන යන සංස්කාර ගෙවීම නිසා දුරේගෙන යන ආත්මය නැවත පුරනවා කියන. මම එන්නේ නැවත පුරනවා කියන සංස්කාර ඇති කරන්න එපා. ඒ සංස්කාර සංසිද්ධ වීමක් කියලා කියන්නේ පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති මේ කාය සංස්කාරයන් සංසිද්ධවෙමින් සංසිද්ධවෙමින් හුස්ම ගන්නරින්නේ කාය සංස්කාරය සංසිද්ධවෙමින් සංසිද්ධවෙමින් හුස්ම පිට වෙනවා ඒ කියන්නේ මලමියක් වගේ ඉඳගෙන තේරෙන්නේ නැති කෙනෙක් වගේ ඉඳගෙන මොනවත් කරන්න බැරි කෙනෙක් වගේ ඉඳගෙන තෝරේම දිහා හරියට ඒක ලොකු ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙච්ච දෙයක් වගේ කරගෙන කරගෙන යනකොට වෙන්නේ මොකද්ද විඥාණයට එයාගේ බලය තහවුරු කරගන්න බැරි වෙනවා අනන්‍යතාවය ඔප්පු කරගන්න බැරි වෙනවා එයා අසරණ වෙන්න පටන් ගන්නවා වාෂ්පීකරණය වෙන්න පටන් ගන්නවා ඉතින් එතකොට මොකද වෙන්නේ අපිට අපි චක්කමක් වෙනවා ආත්මය දෙදරනවා ඉතින් යාම මේ සක්කාය දිට්ඨිය පදනම් වෙර හිත වෙන්න පටන් ගන්නවා නිකන් හරියට මේ ඊටර් ටිකක් හරි පෙට්‍රල් ටිකක් හරි දීපීරිසික තියලා තිබ්බහම එහාට උලන් යනකොට මෙහාට උලන් යනකොට අරක වාෂ්පීකරණය වෙලා මෙන්න මෙච්චර පෙට්‍රල් තියෙනවා මෙන්න මේකයි මේකේ වර්ණය කියලා කියා ගන්න බැරි තැනටපත් වෙනවා. එච්චර මේක වෙනකොට අර නිත්‍ය සංඥාවේ හිටපු කෙනාට සුඛය පරමාර්ථ කරගෙන පංච පාදානස්කන්ධේ පාවිච්චි කරපු කෙනාට මේක ආත්මයක් කියලා බොරුකට හිටපෙන්නට මේ දැක දැක දැන දැන පංච උපාදානස්කන්ධම ගෙවියන්න පටන් ගන්නවා. අර ගියක් ගෙන ගන්නවා වගේ. ඉතින් හුස්ම ගන්න බැරුව සහලවල ඇත් දෙක ඇරලා හුස්ම හුස්ම හයියෙන් අරගෙන දුවනවා රැමැද්ද හරි හරි කමන්නේ ගුරුවරෙක් හොයාගන්න දැන් ඊගාවට මම මොකද කරන්නේ කියලා. අයි මෙච්චර කල් සංසාර පුරාවට ගෙනාවු ආත්මය සංසාර පුරාවට විතර දෙවිලේ දැන හෝ නොදැන රකපු සක්කාය දිට්ඨිය නැති වෙන එක අපිට පේන විශාල අබද්ධයක් වගේ. විශාල පටලැවිලක් වගේ. එතකොට අපි කොච්චර දුරද කියනවද කියනවනම් මේ වෙලාවේ සතිය නැහැ. නැත්තම් සතිය කැඩලා කියලා හිතනවා. ඒ තියෙන සමාධිය නාස්තිකයක් කියලා හිතනවා. ඔළුව නරක් වෙලයි කියලා. එතකොට වැරදිලයි කියලා. මෙන්න මේ විදිහට ඒ හුස්ම ගෙවිගෙන යනකොට ඒක සංස්කරණය නොකර ඒකට ඇඟිලි නොගහ යන අතට යන්න දෙන්න බුදුචාන් වහන්සේ කියන කවරුණක් කවදාකවත් කිසිම කෙනෙකුට මේ සංසාරේ හිතලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. හිතලා කියලා කියන්නේ ඒක ඥානයක් වශයෙන් මම මොනවත් නොකර ඉන්න ඕනේ කියන එක ස්වභාවයෙන් නම් පාඩම ගන්න නැහැ කියලා. අනිවාර්යයෙන්ම බයපතල මොනවාට කරලා අර කායසයක් සක්කාය දිට්ඨිය ස්ථාපිත කරනවා. ආත්ම ස්ථාපිත කරනවා. ඉතින් ඒ වෙලාවේදී පස්සම්බයං කාය සංකාරං අස්සසිස්සාමිති සික්ඛති කියන ශ්‍රීමුක පාඨයෙන් පෙන්නේ මේ කාය සංස්කාරයේ සංසිද්ධන වෙලාවේදී يعني සංස්කාර නැති වෙගෙන යන වෙලාවේදී සංස්කාර අලුතෙන් දාන්න එපා. ඉතින් මේක මෙහෙම කිව්වට කාටද තේරෙන්නේ කියලා හිතන්නේ. කොහොමද මේ මේ මේකෙන් මේ අදහස් කරන හුස්ම ගෙවිගෙන යනකොට ආයාසයෙන් හුස්ම ගන්න එපා, ඇස්සරින් එපා, සැකපොදන එක පිළිබඳව බය වෙන්න එපා කියන එක මේ බුද්ධ වචනෙන් කියන්නේ කියලා දැනගන්න කොච්චර ආචාර්ය මත උදව් වෙනවද? එහෙම නැත්නම් කවම කවදාකවත් අපිට මේක තේරුම් ගන්න බැරි වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම භාවනා කළ මෙතෙන්ට එන්නත් ඕනේ. ඒකෝර කියන්න වෙනවා පිටින් හුස්මක් එන්නේ නැතුව වාගේ හැපෙන තැනක් නැතුවා වාගේ එතකොට මෙනෙහි කරගන්න දෙයක් නැතුවා වාගේ එතකොට මේක මේ ආස්වාද ප්‍රසවාසයෙන් වෙන් කරගන්න ගතිය එතනින් ගාම නාසිකාග්‍රේ ශරීරයේ අනිත් කොටස් වලින් වෙන් කරගන්න ගතිය මොන තාලකටවත් කරන්න බෑ ඒකට විඥානයක් නැතුවා වාගේ තිබ්බත් විඥානේ මේ අපලංගුණා වගේ මේ தත්තට එනකොට නොසැලෙන කෙනෙක් නැහැ ඒ තරම්ම අපි මේ සක්කාය දිට්ඨිය නැමැති මේකම පදනම් කරගෙන ගමන් කරපු ජීවිතේ ඒක නැති වෙගෙන යනකොට අපිට වෙන්නේ කරදරයක් වුණා වගේ අභාග්‍යයක් වුණා වගේ නාස්තියක් වුණා වගේ විනාශයක් වුණා වගේ ඉතින් කරන්න පුළුවන් ඕනම දෙයක් කරනවා කැප කරන්න පුළුවන් ඕනම දෙයක් කැප කරනවා ඒකනම් ඒ සංසාරගත සත්‍යයගේ ඇතුළෙම එන එකක් අන්නේම වෙලාවක යමක් නොකර සිටීමේ හැකියාවයි භාවනාව කියලා කියන්නේ. නැත්නම් කියලා එක තේරුම් අරගන්න ਸਰවචනසේ සඳහන් කරන්නේ අනිවාර්යයෙන්ම පරතෝഘോഷය අවශ්‍යයි. කවුරු හරි දන්න කෙනෙක් ඇවිල්ලා උපදෙස් දෙන්න ඕනේ. නොදොන්නත් කරන්නේ ආයාස කරන එකම තමයි. ඒ නිසා භාවනා කළ පමණින් අපිට නිවන් දකින්න අමාරුයි. ඒ භාවනාව මේ යම් යම් தත්ත්ව පෙන්නකොට ඒවා කෙරේ අපි හැසිරිය යුතු ආකාරය. හැසිරිය යුතු ආකාරය කියන්නේ හැසිරෙන්නේ නැතුව ඉන්න එක තමයි ආකාරය. මොනවත් නොකර සිටීම. කද්දාකත් ඒක හිතලා කරන්න බෑ කියන. හිතක් තියෙන තාක්කල් ඥානයක් තියෙන තාක්කල් අතපය හයිය තියෙන තාක්කල් පුළුවන්කමක් තියෙන තාක්කල් ඒ නැත්තම්ම යමක් කමක් ඇති වෙන්නේ නම් ඒ තියෙන යමක් කමෙන් කරන්නේ මාර්ග පෑදීදියට බොරදී දාන එක තමයි. අර අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න එක තමයි. ඒ නිසා ඒක ගෙවී යන වෙලාවදී මේ ගෙවී යන්නේ කෙලෙස්ය. රාජ්‍යලේ කරපොදී, රමණීය කරපොදී, ආශා කරපොදී දැන් බිරංගනේ වේගන යනවා. විරච්ඡති නිර්බින්දති කියලා කියන්නේ ඒකේ වින්දනය නැති වේගන යනක. නිබ්බින්දති විරජ්‍යති විමුච්ඡති මේ මම සියලු දුකෙන් වෙන්වීමක් මේ සිද්ධ වෙන්නේ කියලා කවදාකවත් කල්පනා වෙන්නේ නැහැ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වග බලා ගන්නවා ඒක මගේ යුතුයකමක් මම මානවයාට ප්‍රේම කරනවා නම් මෛත්‍රී කරනවා නම් කරුණා කරනවා මෙන්න මේ භාවනා කරන්න ඇරලා මේ <clears throat> මේ අතන්ට විතර ඇහෙන්න සලස්සන්න ඕනේ මේ හුස්ම ගෙවිගෙන ගෙවිනාට බයක් පහළ වෙයි එපාකමක් පහළ වෙයි ඡානිගතියක් පහළ වෙයි කම්මැලිකමක් පහළ වෙයි මේක මේ සක්කාය දිට්ඨිය කැඩී යාමක් ඵලයට යාමක් බිඳී යාමක් ආත්මයේ අපි හිතාගෙන හිටිය ආත්මයක් අනිවාර්යම තියෙනවා. නමුත් නැති වුණත් වැඩේ කෙරෙනවා. කරන්න පුළුවන් බවට පුරුෂ ධාමයෙන් පුරුෂ පරාක්‍රමයෙන් පුරුෂ ධෛර්යයෙන් ඉදිරියට යන්න නම් මොනවාක්වත්ම සංඥා පහල මේ චේතනා පහල නොකර මොනවාක්ම සංස්කරණයක් නොකර බලවේගයක් වාගේ නිකන් අපි කියනවා මේ තපස් රකින්නයි කියලා ගහක් ගලක් වාගේ තපස් රකින්නයි කියලා කියන්නේ ඉතින් ඒකේ ඒකලාශය ඇති කරගන්න නම් ඉතින් අපි යම් යම් ප්‍රයත්න කරන්න වෙනවා. සීලක පිළිටන්න වෙනවා, අරමුණට මෙනෙහි කරන්න වෙනවා. නමුත් මෙනෙහි කිරීම හැලිලා අරමුණට කීකට වගේ මෙහෙම යනකොට යනකොට යනකොට යමක් ප්‍රකටිකීමේ හැකියාව අපිට සාමාන්‍ය නිර්වචනය කරන්න පුළුවන් සංස්කාර ස්කන්ධය විස්රාමය අරිනවා කියන්නේ. සංස්කරණය කිරීම සම්පූර්ණ විස්රාම අරිනවා. හැබැයි නිවන නෙවෙයි මේ. මේ තාම අපි කරන්නේ කාය සංස්කරණය කාය සංස්කාර සංසිද්ධිය පිළිබඳ පාඩම විතරයි. නමුත් ඒකෙමුත් මේ සාරිපුත්‍ර සංසේ පෙන්වන විදිහට ඒක සංසිඳුරොත් හන්දනා කියලා කියන හුස්ම පිළිබඳව කිසිම ආයාස කිරීමේ ආසාවකුත් නැහැ ආයාසෙන් හුස්ම ගන්නෙත් නැහැ අත් දෙක අරින්නෙත් නැහැ හොඳටම හුස්ම ගෙවිලා තියෙනවා දැන් නිකන් මම උනන්දු කරනවා නෙවෙයි එතන ඊට පස්සේ කල්පනා කරන්න කියලා එතනට කියනවා රූපස්කන්ධයක් නැහැ මෙතන. නැත්නම් ඒ නිසා රූපේ උපාදාන කරන දෙයක් නැහැ. නැත්නම් රූපයක් නැහැ. මොකද ඇවිල්ලා ඒකට මේක ඇතුළේ හුස්ම ධාරාව නැහැ. හිත කියන්නේ එහෙමනේ. නැහැ. එතකොට බින්දනයක් නැහැ. විඳින්නේ නැහැ හැපීමක් හෝ කම්පනයක් හෝ චංචලයක් හෝ උණුසුමක් විඳීමක් නැහැ. ඒක හැඟීමක් නැහැ. මං ඊගාට මොකද කරන්නේ කියලාවත් දන්නේ නැහැ. දැන් මොකක්ද හිත දෙන හිතේ මේ පසුබිම් චිත්‍රයේ හිත මොකද්ද මේක පිළිබඳව දරන අදහස කියලාවත් හැඟීමක් නැහැ. ඊළාට මම මොකද කරන්න ඕන කියන සංස්කාර පිළිබඳ හැඟීමකුත් නැහැ. එතකොට මේ දේවල් නැති වෙනකොට දේවල් අතර වෙනස දක්න ගැනීමට කෙනෙක් අවශ්‍යතාවයකුත් නැහැ. විඥාන අවස්ථාවකුත් නැහැ. ආන්න මේ වෙලාවේ තියෙනවනම් මේ වෙලාවේදී తాවකාලිකව නෑන තමයි මේ අත්දකින්නේ. ඒකට කියනවා තදංග නිබ්බුතිය කියලා. ඒ චිත්තක්ෂණයට නිවන ඇවිල්ලා තියෙන. නිබ්බුතිය කියලා කියන්නේ සියල්ලගෙම වෙන් වෙච්ච එක. නමුත් අපිට පේන්නේ මොකද්ද? තනි වුණා, පාළු වුණා, කොටු වුණා, රහින් තල්ලු වුණා, අසරණ වුණා, බය වුණා, බණ්ඩ මොකද කරන්න කියලා ගඟේ ගහගෙන යන මිනිහා පෙතුරු ගහත් එල්ලනවාගේ ආධාන්නේ තියෙන කෙල්ලෙනවා. එතකොට අපිට තේරෙන්න පටන් අර ගන්න ඕනේ. නැත්තම් මේ සාරිපුත්තු සාංශිංගි කරන්නේ අපි කොච්චර ඥානය කියලා කරන්නේ පුළුවන්කාරකම් කියලා කරන්නේ හැකියාව තියනවා කියලා කරන්නේ මේ කැඩෙමින් පවතින සක්කාය දිට්ඨිය නැවත නැවත ප්‍රතිස්ථාපනය කිරීමයි. ආත්ම සංඥාව නැවත නැවත ප්‍රතිස්ථාපනය කිරීමයි. ඒක නිසා මේ තෑග්ග දිනයකට වැඩිය බොහෝ වටන තෑග්ග බාරගන්න එක. මෙතෙන් යනකොට අපිට පැහැදිලිවම පෙන්නලා දීලා තියෙනවා ඔකට ඕන කරන්නේ මේක නම් ඔන්න හම්බුණා කියලා. නමුත් අපේ වෙලාවට සම්පූර්ණ මේ தත්ත්වයට විරුද්ධව සටන් කරනවා. එක්ක ඇත්ත ගන්නවා එක්ක හයියෙන් හුස්ම ගන්නවා එහෙම නැත්නම් දුවල ගිහලා අහනවා ඊගාට මම මොකද කරන්නේ කියලා කොහොම හරි නැති වෙච්ච මමයට ඒ නැති වෙච්ච ආත්මයට පෝෂණයක් ලබා දෙන්න හදනවා මොකද මේ ආත්ම සංඥාව ඇති කරන සටහන් ඒ ලකුණු සේරම නැති වෙන නිසා ඉතින් ඒක ධර්මචනාංශයේ කිසි බයක් පැකිලීමක් නැතුව කියනවා මහන්නේ මම මේ කියන දේ අහනවා නම් අවුරුදු 7ක් ඇතුළත නිවන් දකින්නවා කියන එක ලේසියි අවුරුදු 7ක් පැත්තක තිබිච්ච අය හයමුත් කරන්න පුළුවන් මේක. හයක් පැත්තක තිබිච්ච අය පහමුත් කරන්න පුළුවන්. හතරමත් කර တဲ့ තුනමත් කර တဲ့ දෙකමත් කර တဲ့ එකමත් කර တဲ့ භාගෙමත් කර တဲ့ මාස හයමත් කර တဲ့ මාස පහමත් කර တဲ့ අර හතරමත් කර တဲ့ තුනමත් කර တဲ့ දෙකමත් කර တဲ့ එකමත් කර တဲ့ මාස භාගෙමත් කරන්න පුළුවන්. නෑ ඒ තුන ඒකෙන් භාගෙ දවස් හතෙමුත් කරන්න පුළුවන් කියලා. දවස් 7 නෙවෙයි 7 ඒව 7ක් කරත් මෙතෙන්දි මොනවත් නොකර ඉන්න කියන පාඩම උගන්වන්න කොච්චර අමාරුද කියලා බලන්න. මේක සාමාන්‍යයෙන් බණ භාවනා නොකරන එතන සාමාන්‍ය බුද්ධාංගාට මේ බණ කිව්වනම් මොන්නම තාලකින්වත් අනිකක් හරහා හතරක් හිතා ගන්න අමාරු මොනවද මේ කියන්නේ කියලා. අර භාවනා කළ මෙතන වැටිලා වැටිලා වැටිලා හෙරුරත් වෙලා ඉන්න කෙනෙකුට නම් තේරෙනවා අනේ අපේ දැනුම කියලා අපි මෙතෙක් කල් තියාන්නේ මොකද්ද? තක්තිම තඩි තකතිරුකම. තඩිම තඩි මෝඩකම. හැකියාව කියලා අපි හිතාන්නේ මම මම මාව රකින්නවා කියලා මම මගේ මිත්‍රත්වයේ කියලා, කල්යාණත්වයේ කියලා කරලා තියෙන්නේ. අද පෑදී ජීවිත බොරදිය දාන එකයි. එහෙම නැත්නම් අනාකූල ප්‍රවාහයක් ආකූල කරන්න හදන එකයි. ඉතින් කවදානම් මමත් මට හරියට ওই අවස්ථාවේදී නියම සම්‍යක් දෘෂ්ටියක්, නියම දර්ශනයක් පහළ වෙයිද කියලා ලොකු සංවේගයක් පහළ වෙනවා. අර කරපු වැරදි ප්‍රමාණයට සාපේක්ෂව. ඉතින් එතකොට ඇත්තටම කියනවා නම් මෙවැනි පහන භාවනාවක් නොකරන ගෙවල් දොරවල් ඉන්නේ නැත්තෝ නිත්‍ය දේ අනිත්‍ය දේ නිට්ටයයි කියනකොට දුක් වෙන දේ සැපයි කියලා හිතනකොට අනාත්ම වූ ආත්මේ ආත්මය කියලා හිතනකොට විශාල දුකකටපත් වෙන කොටිම කියනවනේ සෑම බලාපොරොත්තුවක්ම බලාපොරොත්තු සුන්වීමෙන් හමාරයි ඒකත් බොත්‍රි ප්‍රසිද්ධ ප්‍රකාශනය ඒක පැත්තකට දාන්න ගිහිගේ අතහැරලා ඥාතිවත් පරිවර්තය අතහැරලා වස්තු පරිවර්තය අතහැරලා කුඩා වූ හෝ මහත් වූ ඒක භාවනා කරනකොට පුදුමාකාර සංවේග පහළ වෙනවා මෙච්චර කරලා මෙච්චර කියලා දෙද්දී අපි පුළුවන් තරම් කැලපණින්ටම නේද පුළුවන් තරම් ස්මාර්ට් වෙන්න හදනවා වෙනද හදනකොට මොකද්ද වෙන්නේ? අර හොදෝද මඩේ දැමිලක් වෙනවා. පෑදීජයට බොරදීකට කිරිලක් වෙනවා. කිරි කලයට ගොම කඳුලක් දැමමක් වෙනවා. එහෙම නැත්නම් අනාකූලව ගලන ප්‍රවාහය ආකූල කරගන්න හදනවා. ඉතින් මේක අපි කවදා අපේ ඥානෙ හිතලා නම් හිතන්න බෑ කියලා සම්පූර්ණයෙන්ම අයින් කරන්න. එහෙම නෙවෙයි දෙන උපදේශයකට හරි කරන්න මොන තරම් මොන තරම් කැපකිරීමක හැකියාවක් මොන තරම් යමක් දීලා දැමීමේ හැකියාවක් මොන තරම් යමක් ඒ ආපුවාම ප්‍රතික්‍රියා නොකර මොනවාක්වත් නොකර ගල්බමලෙක් වාගේ ගහක් වාගේ ගලක් වගේ ඉන්න ඕනේ ශක්තියක් ඕනද කියලා. ඒක නිසා මේ දාන කතාව පිළිබඳව කතා කරනකොට ගාතාවක් කියනවා ධනංචදේ ජීවිතාංගමාහු අංගංචදේ ජීවිතං රක්කමාහු අංගං ධනං ජීවිතං චාපිතබ්බං නරෝචදේ නරෝචදේ ධනමනුසරන්තෝ කියලා. නිකන් සාමාන්‍ය ගොරෝසුට පෙන්නනවා කෙනෙක්ගේ අතපය බේරා ගන්න ඕනේ නම් වෙන මොනවාරි අංගපසංගක් බේරා ගන්න ඕනේ නම් ඒ මනුස්සයා සල්ලි වලින් ගෙවලා කරන්න පුළුවන් නම් ඕනම ගාණක් ඒ අංගපත්‍යංග බේරීම සඳහා ගෙවන්න ඕන කෙනෙක් ලෝකේ කැමතියි. ධනං චජේ ධනය දෙනවා අංගං රක්කමාවෝ. ජීවිතාංගයක් රැක ගන්න ආදාහයෙන් ධනෙ දෙනවා. අංගං චජේ ජීවිතං රක්කමාවෝ කවුරුහරි කියනවා නම් මේ දේ සල්ලි වලින් කරන්න බෑ අතනම් කපන්න නැතුව බේරන්න බෑ. දී වැඩියක් ඇවිල්ලා තියෙන්නේ මේකෙන් දී වෙලාවෙම යයින් සාත කපනවා. එතෙන් කකුල පිළිකාවක් තියෙනවා මේක දිගට කව මුළු අනිසරේ කැපෙ නැත්තම් බෑ කියලා. ඒකේ ජීවිතේ රකින්න අදහසෙන් අනුලක් වුණත් දෙන මනුෂ්‍ය පිළිබෙනවා කියලා කියනවා. අංගය රකින්න තනි ඕන ගණක් දෙනවා. ජීවිත රකින්න අංගයක් කර දෙනවා. නමුත් ඉතින් මහා ධනස්කන්ධයත් එවැනි ජීවිතාංගත් එවැනි ජීවිතයත් සියල්ල කෙනෙකුට කැප කරන්න වෙනවා ධර්මයේ භාවනා කරන ධර්මයේ අනුසරණය කරනකොට. අංගං ධනං ජීවිතං ചാපි සබ්බං. ඒ අංගත්, ඒ ධනයත්, ඒ මුළු ජීවිතයත් කියන මේ සියල්ල නරෝචචේ භාවනා කරන නරයා, මිනිසයා තුල දානවා ධම්මං අනුසරන්තෝ. බඩ භාවනා කරන වෙලාවට ඒකයි කියන්නේ පටන් ගන්න ගන්නකොට අර කාය ජීවිත নিরপেক্ষව මේ භාවනාවට යන්න කියලා කියන්නේ. මේකට තර්ජනය වෙගෙන එනකොට මේ කාය ප්‍රසාදේ කාය සංස්කරණය කියන ආස්වාස් ප්‍රසාර සංසිඳගෙන එනකොට අපිට පේන්නේ නිකන් අපි වාෂ්පීකරණය වෙලා යනවා වගේ. අපේ අනන්‍යතාවය නැති වෙනවා වගේ. මොන පිටියවත් ඉන්න බෑ. මොනම බාධාවක් පේන්නේ නැහැ. නමුත් හිත සම්පූර්ණ ලෝක විනාශයට කිට්ටු කරනවා වගේ. එතකොට මරණයට එහා ගිහිල්ලා මේක පුතෝ විතර කැළඹෙන්න පටන් ගන්නවා. අnder කැළඹෙන්නේ නැතුව මේ වෙලාවේ හිත සංසිඳනවා කියන කොටයි. කායත් සංසිඳිලා ආස්වාස් ප්‍රස්වාස දෙක ඒ කියන්නේ සංසිඳිලා. ඒ වගේම සතිය සමාධියත් එළඹිලා. නමුත් හිත පුදුම විදිහට සැලෙන්න පටන් ගන්නවා. ඒ සරුවචනසේ කියන්නේ ජීවිත කය දෙකම පරිත්‍යාගශීලීව මෙතෙන් ගිහිල්ලා ලෑස්ති වෙලා. දැන් මෙන්න මෙතනදී අවස්ථාවක් එනවා ඔබට මේ පංච උපාදානස්කන්ධයගේම ගෙවා දැමීමක් දකින්න. හැබැයි මම නැවතත් කියනවා මේ කාය සංස්කාර මට්ටමක් මේ කතා කරන්නේ. අන්න එතන ගිය දවසක යම් කිසි කෙනෙක් මේක තමයි මගේ හැබෑ නිවහන. හැබැයි කොච්චර කාලයක් අපි නිවහනෙන් පිට වෙලා හිටියද කියලා දැන් ගෙදර එනකොට පේන්නේ පිට දැනකට යනවා. ඒ නිසා තනිකන් දෝෂ ඇති වෙනවා. බය ඇති වෙනවා, තහලවනවා, එපා වෙනවා. තනික දරන්න බැරි වෙනවා. වසන්න බෑ කියලා හිතෙනවා. කිසිම ස්පාසාවක් නැත්තරපත් වෙනවා මේ නිසා අපි කොයිදව මාරු කරනවා අරවණු මාරු කරනවා මේ නිසා සරුවචනanse නික්කමට කියනවා මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න බැරි ඔබ අරමුණු මාරු කරන ඉඳලා ඉරියාපත මාරු කරන නිසා නිසා දුක්ඛ සත්‍ය වැහිලා තියෙන්නේ පොඩ්ඩක් දුක්ඛ සත්‍ය ඇවිල්ලා මේ මං ආවා කියනොත් ඔන්න කකුල එහාට පැහැර කරනවා එතන අරමුණු මාරු කරනවා එතන ගුරුවරයා මාරු කරනවා එකක භාවනා ක්‍රමේ මාරු කරනවා භාවනා මධ්‍යස්ථාන මාරු කරනවා ඉතින් එවැනි දෙයකදී ඒ අපි නැති කරගන්න ක්ෂණ සම්පත්තිය දිහා බලනකොට භාවනා කරන කෙනෙකුට පුදුමාකාර සංවේගයක් පහළ වෙනවා කවදානම් අපේ නියම වේලාවට ඒ නියම චේන්ජ් ගනීද කියලා ඉතින් මේක පළවෙනි පාඩම. මේ කාය සංස්කාර සංසිඳකොට ඒක පංචස්කන්ධයගේ උපාදානස්කන්ධයගේ ගෙවන්න පුළුවන් බවත් ගෙවුවට පස්සේ ඒක සමතුලිතතාවයක් පවතින බවත් ඒකට මමයා හෝ ආත්මය අවශ්‍ය නැති බවත් ඇත්ත වශයෙන් බෝරලට සොලින් ගහනවා නම් ආත්මය හා මමයා නැතිනකොට ඇති සැප ආත්මය හා මමයා ඉන්නට වැඩිය හොඳ බවත් තේරුම් ගන්නවා කියලා කියන්නේ ජීවිතේ හැබෑම හැබෑ විප්ලවය තමයි. මෙතෙන් යන්නේක නම් සාමාන්‍ය මේ වගේ තැනකට ගෙන්නලා කියලා දෙන්න පුළුවන්. ඒත් මෙයාට පස්සේ ඒක හරියට තේරුම් ගන්නවා කියන එක තන්නේ ක්‍රම තම තමන්ටයි කියලා. සිංහලෙන් කියනවා නම් තෑග්ග දෙන්න පුළුවන් උන් බාර ගන්න නැත්තම් මොකද කියන්නේ. දුව දෙන්නම් කියපෝ හිල්ල අපි දුව දුන්නා. බෑවැද්දක් ඉන්නවන්න ඒකත් දුන්නා. බොයිද හෙන් දුන්නා දැනනවා ආපහු දුන්නා. එතන අපේ මක් කරන්ද වරෙන්නේ ගෙදර යන්න කියලා ඉතින් අර මොකද අපේ එහෙම කරලා ඉන්නවා මට අනිවාර්යයෙන්ම කෙනෙක් අවශ්‍යයි ඕන දෙයක් මම කැප කරා මේ දැන් මම ළඟින් කැමති නම් කැමති කියලා නමුත් මේ කාය සංස්කාරම මන සංසිඳන කොටක් කියනවා දැන් නම් බෑ දැන් නම් බයයි දැන් නම් සාහලවනවා දැන් නම් එපා වෙලා තියෙනවා ඉතින් දුක ගැටේ ඇවිල්ලා අර දෙන්න හදන දෙපයි කියනකොට වෙනකොට කාපෝ යන. ඒ නිසා දුක හෝ තප බෙදාගෙන වළඳන එකක් කියලා හොඳටම තේරෙනවානේ. මෙච්චර ලොකු කැපකිරීමක් කරලා මෙතෙන්ද ඇවිල්ලා ඒ දුකේ දුකට හේතු වෙන හේතු ටික දුරලකට අද කොච්චර විරුද්ධ සටන් කරනවද කියලා බලන්න. අපි කොච්චර උපක්‍රම කරනවද කියලා බලන්න. කොච්චර ඇඟට දාඩිය දානවද කියලා බලන්න කොච්චර වමන ගති පහල වෙනවද කියලා බලන්න ඔක්කාර ගති පහල වෙනවද බලන්න දුකක් ඇති වෙනවද බලන්න කිසිම හේතුවක් දෙන්නක මේ යටේ තියෙන වංචනික ධර්ම වැඩ කරන්නේ නැහැ මේකට ලෑස්තිලා යන එක තමයි ඉතින් ඒකට කරන්න තියෙන වැඩේ නැත්නම් සක්කාය දිට්ඨිය සම්‍යක් දෘෂ්ටි කියලා කියන්නේ අපි දැනගන්න ඕනේ භාවනා කරුවොත් නම් 100 200ක් ප්‍රතිඵල තියෙනවා ප්‍රශ්න තියෙන බාර ගන්න තියෙනවා ඉතින් අපි කියනවා එහෙම කෙනාට මිත්‍යා දෘෂ්ටිකයි කියලා. එහෙනම් අපි මිත්‍යා දෘෂ්ටික වර්ගේ ඩබල් වෙලා තියෙනවා අපි. කොහොමද අපිට මෙච්චර ලස්සන අවස්ථාවක් හම් වෙනත් නිකමටවත් හීනකින්වත් අපිට හිතෙන්නේ මේ හරි පාර යනවායි කියලා. ඒ විතරක් නම් කවන්නේ. මේක හරි පාර කියලා කියලා දුන්නත් කරන්න පුළුවන් තර්ක කරලා ඒක නෑම කියන්න උත්සාහ කළා බැරිම තැන තමයි අපි තේරුම් ගන්නේ. ඒක පිළිබඳව තරහ වෙන්න නරකයි. ඒක අපරාධයක්වත් දඬුවම් කළ යුත්තක්වත් නෙවෙයි මේ අපි මෙතෙක්කල් කරන තාකල් වැඩ කරුවේ සක්කාය දිට්ඨිය වඩන්න. මේ ආත්මය රකින්න. ඉතින් දැන් භාවනා කරන එක සහලවනකොට අපිට පේන්නේ අපේ සම්පූර්ණ ආස්මාලිකාවේ විදුරුගේ පොපුටලියාවක්. ඉතින් ඒක පුදන්න ලෑස්තිලා යන්න ඕනේ වෙන්නේ කියනවනම් ත්‍යාගවන්තකම කියනෝනේ සල්ලි විතරක් නෙවෙයි අංගපදන විතරක් නෙවෙයි මුළු ජීවිතේම පුදන්න කියලා හෙට්ටු කරගෙන තමයි අපිට මේ ගමන යන්න වෙන්නේ. ඒ නිසා සර්වඥාන්සේ කිසිම වෙන ලෝකෙ මොනම කෙනෙක්වත් ඉල්ලන්නේ දෙයක් ඉල්ලනවා. මේ කයයි මේ ජීවිතයයි මට දීපන් කියලා. විශේෂයෙන්ම භාවනා කරන කෙනාගේ. දහන දෙන කට්ටිය අර නර බිල්ලක් වෙනකොට සව් බිල්ලක් කියලා යක් වෙලවනා වගේ දස දාන වස්තුෙන් ෂේප් වෙන්න හදනවා. සිල් ලකින කට්ටිය අබේ දාණයෙන් ෂේප් වෙන්න හදනවා. අපි මේ නිකන් දාන දෙනවනේ අපි අබේ දාන්නේ අපි සතුන් මරන්නේ අපි හොරකම් කරන්නේ නැහැ කියන්නේ. සමත භාවනා කරන කට්ටිය නෝරම් ටිකක් දෙලා දාලා නිකන් ඉන්න. මම දැන් නම් අපි අදත් වැඩි ලොකු දෙයක් කරන්න කියලා මොනවා කරන්නවද ප්‍රාණයට ප්‍රාණ. අනෙක් කට්ටිය වගේ ලාවට මොන බේක් කරන අර බේරන්න බෑ. කොහෙද මේ මොකද සිරිපාදෙට ප්‍රාණයට ප්‍රාණේ මේ බාර වෙනවා. බාර වෙලා සත්‍ය කාශයක් ගන්න එක රූපයක් ඇඳලා ඒක ගිහිල්ලා ඉන්නවා Taman දෙවිව පවත්නවා. එතන ගිහිල්ලා කතරගම දෙවියන්ට අපි ප්‍රාණයට ප්‍රාණේ කියලා බාර වෙලා පොල් පැලයක් පූජා කරනවා. එතන කුකුලෙක් පූජා කරනවා. කුකුලෙකට පුරනවා සරපිල්ලක් කියලා විතර කියලා පූජා කරනවා. අතන මේක කරන්නේ හරියට පස්සේ හරි යනකම් දෙන්නම් දෙකට දෙකක් දෙන්නම් කොහොමද කරලා දෙන්නේ කියලා කියනවා. ඒක පුත්‍රයාට මේ සේරම දන්නවා. මනුෂ්‍යයා කරන දේ. මොනවාද මොකටවත් නෑ කොම්ප්‍රොමයිස් කරන්නේ. උඹේ කයත් වේගය දෙකම. ඉතින් බලනකොට අනුචි භාෂාදාහ පිළිවීමක් බුදු ජනාසිල්ලන්නේ. උන්වහන්සේ දන්නවා එහෙම පුදන්න කැමති නැත්නම් මේ වැඩේ කරන්න බෑ කියලා. ඒකට නිකන් කිට්ටුවෙන් යන කතාවක් තියෙනවා මොනවා කියනවා කියලා මට බොස් කියයි නමුත් මම මේ මතක් කරන්නේ ඔය කුරානයේ සඳහනවා දෙයනාංශ ඇවිල්ලා දෙයනාංශ අදහන නැත්නම් සද්ධාන්ත පුද්ගලෙක් ඉන්නවා අවුරුදු 80 පැනලා ආගේ අඹුවත් දෙවෙනි එක නද බඳන එයා දැයින වයසයි දරුවෝ නැහැ. ඉතින් මෙයා දිගටම අදහන එනකොට දෙයනාංශ කියනවා ඔබට මම දේව කරුණාවක් වශයෙන් දඩුවක් ලබා දෙනවා. ඒකත් අරමන් දගෙන පිසු කතා කරනකොට අපේ නිවන මන්ත දවුද 70ක් ගන්න දැන් ඉතින් පිසු ගන්න වයසක නෙමෙයි කියලා. ඒක කියන්නේ මේක තමයි ඔබට දාන්න වෙන්නේ මෙන්න මම ඔබට දඩුවෙත් වෙනවා. ඒක ඊට පස්සේ දඩුවක් හම්බ වෙනවා. මොකද ඊට පස්සේ යාට ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඇත්තටම දෙවියන් ආශිර්වාද කරන්න ඕන නම් මස් පිටකට පස් පිටකට හරි ගවන්න අත දෙලා හැටි පවන්න පරවක්. එන්න දෙවියන් ආශිර්වාද දුන්නාට දරුවෙක් ඉතින් බොහොම ශ්‍රද්ධාවන්තයෙන් ගත කරනවා. ගත කරනකොට මේ ආය නැවත පෙනීමේ තව දකුණට අවුරුදු 20ක් විතර වෙනවා මෙහාට අවුරුදු 120ක් විතර වෙනවා පුද්ගලයාට වයස ඊට පස්සේ කියනවා ඔබ දෙයනාට අදහනවා ඊට පස්සේ කියනවා මම එදාට තදී අදහනවා එහෙනම් ඔබේ මම ශක්තිය බලන්න ඕනේ ඔය දරුව කපල මට මේ මේ පූජාව කරවන්න ඒ අවුරුදු 20ක් ඇති වෙච්ච හොඳ ඊළඳාරි තරුණයා පිළි පූජා කරන පස්සේ මේ මනුස්සයා තේරුම් අර ගන්නවා යාර ඉන්න ශ්‍රද්ධාව කොච්චරද කියනවා නම් මේ දරුවා දීමන නම් දෙවියන් පිළිබඳව ලොකු විශ්වාසයක් ඇති වෙනයි කියලා. ඊපස්සේ යාගේ මොනකට කියන්නේ නැතුව ඊපස්සේ මේ දරුවා තන ගහගෙන කල්පනාවක් අපිට කරනවා. කල්පනා කරන පූජාවක් කරනවා වගේ දරුවා තන ගන්න ගිහින් ඒ දරුවා පහයකට දෙක වහලා ඊට අතර කපල් ගහනකොට පිටිපස්සෙන් ඇවිල්ලා කවුරු ඒක ඇදලා ගන්න බලනකොට දෙවියන් වහන්සේගේ ගෝලේ ජීබ්‍රේල් කෙනෙක් යකින් ඔබේ වැඩේ කරන්න පුළුවන් ඒ කියන්නේ ඔබේ සම්පූර්ණ දෙවියන්ගේ විශ්වාසය තියෙනවා ඔබට දරුවත් අපව දෙනවා මොකද මේක පස්සේ දෙවියන්ගේ පණිවිඩය ලෝකෙට ඉදිරිපත් කිරීමේ ඒ අපෝස්තලකම දෙවියන්ගේ නියෝගය දෙනවා කියන්නේ ඒකෙන් තමයි පරීක්ෂා කරන්නේ ආ දෙවියන් විශ්වාස කරනවා හැබැයි තමන් වැඩිලා නෙමෙයි තමන්ගේ දරුවා මුතුන් යනවා කියන එක. උඹේම ප්‍රාණය ඕනේ මට උඹේම කය ඕනවද? ඒක ඉස්සෙල්ලාම පරීක්ෂා කරන දන තමයි නැත්නම් අපි මේක සාමාන්‍ය සබ්බයෙන් එලෙන් දාන්නේ මොකද්ද? උඹේ රුචිජ කන්දක පාවා දෙන්න ලෑස්ති යන. උඹේ පෞද්ගලිකත්වයට පාවා දෙන්න ලෑස්ති යන. ඒක ඇත්තටම කියනවා නම් රුචිජ ඉස්සරහින් තියාගෙන ඉන්න මිනිස්සුෙකුට පෞද්ගලිකත්වයේ ලොකුවට සලකන මිනිහට මරණයටත් වැඩිය අමාරුයි. මොකටද දාහනේ දීලා සීල දැකලා සමාධිය කරලා දීලා දැම පුරුදු කරලා පුරුදු කරලා මේ කාය සංස්කාර හරනකොට නොසැලී එතන බලාගෙන ඉන්නවයි කියලා කියන්නේ සෑහෙන කැපවීමක් කරනවා මේ කැපවීම තුරම තමයි අපේ ශ්‍රද්ධාව පන්නරේ හිටින්නේ අපේ වීර්යය පන්නරේ හිටින්නේ අපේ සත්‍ය පන්නරේ හිටින්නේ අපේ සමාධිය පන්නරේ හිටින්නේ අපේ ප්‍රඥාව පන්නරේ හිටින්නේ ඊට පස්සේ මොකද වෙන්නේ ඒක ඉහළට ගිය ගමන් තේරෙනවා දැන් මම කාලයකට පස්සේ පිටරාවේ කියලා අපි මෙතෙක් මේකට බය වෙලා මේක වැරදි කියලා හිතලා එහෙම නැත්නම් මේක වැරද්දක් අත්‍තරද්දක් සතිය සමාධිය නැතිවීමක් කියලා හිතපු එක නැක්තරයිට දිගේකම සම්පූර්ණ දෙකක් වඩපත් වෙනවා. මොකද තේරෙන පටන් අර ගන්නවා අත් මේකට නෑවෙත් මට කෙරුණා තාක්ක සේරම සැප ඇහැට ලැබෙන රූප නිසා කනට ඇහෙන ශබ්ද නිසා නාසයට ලැබෙන ගඳ නිසා බඩට දිවට ලැබෙන රස දෙක, කයට ලැබෙන පාත දෙක එක සිද්ධ නිසා. පොඩේ කියන්නේ ඉන්ද්‍රිය බද්ධ සැප. ඒ උදකට බද්ධ සැප සේරම කැප කරන්න ලෑස්ති නැත්නම් මෙතෙන් එන්න බෑ. මෙතෙන් ආපුවම ඉන්ද්‍රිය ප්‍රතිපද සැප වගේ දසදහස් ගුණයකින් වැඩි වෙනච්ච ගතියක්, සම්පත්‍ති කරගතියක්, කිසියම් දෙයකින් විවසනෙන ආයතකයට ඉච්ඡිත සාධකයකටපත් වෙච්ච සැපයකටපත් වෙනවා. ඒ නිසා ඒක නම් මේක මේක නම් මේක. අන්නේ වෙනස තමයි ඉස්ලාම් භාවනා ජීවිතේ හම්බ වෙන පළවෙනි හැබෑ වෙනස. ඊට පස්සේ සාමාන්‍ය භාවනා ජීවිතේ බලනකොට මේ පුද්ගලයාගේ හිත පවතින්නේ තන්නේ කර රූපයන්ගෙන් වෙන් වෙච්ච තන්නේ කර නාම මාර්ගයකට යනවා. මෙතෙන් එනකන් දැක බලා ගන්න පුළුවන් ප්‍රමාණ කරන්න පුළුවන් සටහන් ආකාර දකින්න පුළුවන් රූපයක් තිබුණා. දැන් මේ නැති බව පිළි අරගෙන හමාරයි. ඒ වගේම මේක ස්ථිරකාර තත්ත්වයක් බවත් නැත්නම් සමතුලිත තත්ත්වයක් බවත් කල්පවත් ගන්න පුළුවන් තත්ත්වයක් බවත් තේරුම් අරගෙන හමාරයි. ඊට පස්සේ ඒ පුද්ගලයාට දිගේ ඉස්සරහට යනකොට ඉස්සල්ලාම බතාවට චිත්ත පරිදන් වේදී හිතේ යන පිළිවෙල නැත්නම් සාමාන්‍ය කෙනෙකුට මට නම් තියෙන්නේ මේ වෙලාවට හිත විතරමයි මොනම දෙයක්වත් මේ ධාතු මනසිකාරයවත් රූපාකාර නැති චිත්ත පරිසංවේදී තත්වයකට වැටෙනවා ඒක අත්‍තරම තේන්න පුළුවන් තත්වයක් මේ ලෝකේ හිත විතරක් පවතින බෑ ඒක අනිවාර්යම රූපයක් එල්බගෙනයි තියෙන නමුත් රූපේ ඒ තරමටම ගෙවිලා චිත්ත පරිසංවේදී තත්වයටපත් වුණාට පස්සේ ඊට තේරෙන පටන් ගන්නවා මේ තත්ත්වය යටතේදී මේ සංඥාවල් සහ වේදනාවල් වල කිප්පෙලි ඇවිස්සලි කුප්ත ගති පහළ වෙන්න පුළුවන්. මේ ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳව සැක පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවාක්වත් නැහැ කියලා නින්දට වැටෙන්න පුළුවන්. ආනේම නොවි දැන් මෙතන වැඩ කරන්නේ රූපාකාර නෙවෙයි වේදනා සංඥා දෙකයි කියලා ඒකට බලාන ඉන්නකොට සමහර විටක මේ බොහොම ඇඟම ඇද්දෙන ගතිය. එහෙනම් මුළු එකම හිතේ ගන්නවා වගේ ගතිය. එහෙනම් මුළු එකම සෝස් නෝකකට අහුනවා වගේ. ඒකාකාරයෙන් අර සමන්ත ඉච්ඡිත මුල්පස ගැනීමක් නැති දෙයක් පහවෙන්නා වාගේ දඟලන්නා වාගේ මේක සාහලවන්න පටන් අරගන්නවා. ඒ සාහලවන හැම වෙලාවෙදීම අපි නිකන් වේදනාවටපත් වෙච්ච කෙනෙක් වගේ නැත්නම් හැඟීමක් ඇති කරගන්න බැරි කෙනෙක් වගේ සැරෙන්න පටන් ගන්නවා. ඒ නිසා වේදනා සංඥා දෙක ඉස්සෙල්ලාම ඒ කියන්නේ නිර්වස්ත්‍ර වෙලා තේරෙන්න පටන් අර ගන්නකොට ඒ පුද්ගලයාට කුමක් කරන්නද මොකක් කරන්නද කියලා හිතා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒ නිසා භවතනස මේ තත්ත්වයකට ආවා නම් ඒ කියන්නේ සම්පූර්ණ භවනා මනෝමූලික වුණාට පස්සේ නැත්නම් මනෝ පුත්තංගමයි, මනෝ සෙට්ටයි, මනෝමයයි. මනසම මුල් කරගෙන මනෝගොබ්බංගම ධම්මා මනෝ මනෝසෙත්තා මනෝමයා මනසාචේ පසන්නේන මනසාචේ පදුත්තේන කියලා ධම්මපද ගාථා දෙකේ තියෙන තත්ත්වෙට ගියාට පස්සේ මෙන්න මේ කියන මනෝමූල தত্ত্বය සංසිඳනවා කියන එක අර ආස්වාද ප්‍රසවාසයේ සංසිඳන කොට වැඩියක් සිම් කියලා කියනවා. ඉතින් සමහර අයට හරියටමද මෙතෙන්ද කියන්න බෑ. මොකද ඒ වගේම මේ තර්කවලට සුදු වෙන්න පුළුවන් කවදාකවත් නැහැකි ශබ්ද වගේක් ඇහෙන්න පටන් අර ගන්නවා හරියටම කෙනෙක් කතා කරනවා රූපෝණයක් පෙනෙන්න පටන් අර ගන්නවා ඇස් දෙකෙන් බලවත් පේන්නේ නැති රූපෝණිය සමහර සුරූපයකට ගන්ධ සුවඳ જાති දැනෙන්න පටන් අර ගන්නවා මොකදම තාචන නැහැ කියන්න බෑ මේ ගන්ධ සුවඳ දෙය ළඟ දෙපර දැනනට දැනෙනවා සර්වාරයකට කලාතුරකින් රස වැටෙන්න පටන් ගන්නවා සමාප කයේ පහස කම්පන චංචල ගතිය උඩු උරුමක තියලා පත් ගන්නවා වගේ ඇඳක තියලා පොත්ලක තියලා තල්ලු කරනවා වගේ ජීවිත දාන්නවා වගේ වතුරට දානවා දෙවිද ආකාර දෙකක් පාදනවා තව සමහරකට හිතට විවිධ අදහස් විවිධ අන්තික මතක වගේ එක එක එක එක එක එක දේවල් එන්න පටන් ගන්නවා ඉතින් ඒ පුද්ගලයා ඊයකේ දේවල් අල්ලගෙන තරංග ගන්න පටන් ගත්තොත් විචේන ගන්න පටන් අරගත්තොත් සැලසුම් කරන්න පටන් අරගත්තොත් මොනම කෙනෙකුට බලක් ගන්න බෑ මොකද යා කියන හොඳට මම මේ තේරෙලා කියන්නේ. මේක මෙහෙමමයි. මොකද එක දවසක් නෙමෙයි දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි ජීවිතේම එනවා වගේ. නමුත් ඒ වෙලාවේදී මේ වගේ දේවල් අනුව කම්පන චංචල කරන වෙනුවට අවශ්‍යන වෙනුවට මෙව තැන්පත් කරන ගතිය, සංසිඳුණ ගතිය පස්සම්බයන චිත්ත සංඛාරා. චිත්ත සංස්කාර සංශෝධනයෙන් සංසිඳුවේ කටයුතු කරනවා කියන එක උගාක් සියුම් බව ඇත්ත. නමුත් අර කාය සංස්කාර සංසිද්ධියදී ගත්ත උපක්‍රමයි කරන්නේ. මොනවා අනුවගත්තොත් මේක මම කියාගත්තොත් මගේ කියාගත්තොත් අරව දිගේම නන්නත්තර වෙන්න පටන් ගන්නවා. මම නෙවෙයි මේක මගේ නෙවෙයි මම මගේ ආත්මය නෙවෙයි මම මනෝමූලිකදී නැත්නම් මනෝමය දී. මනෝපොබ්බංගම මනෝසෙත්තා මනෝමය. මේ මනස පූර්වංගමයි දැන් කටයුතු කරන්නේ. මනස ශ්‍රේෂ්ඨ කරගෙන මේ කියන්නේ මේක මනෝමය දෙයක්. ඒ නිසා මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියලා කියන තැන තමයි මම හිතන්නේ භාවනා කරන්නේ නිවන නොවේ. ඒ මේක ලාභ කරන්නේ කරන්නේ ලාමක ධර්ම කියලා කියන්නේ ඒක රෝගසෝ කරන්න නැත්නම් දිබ්බ චක්කු ඥානෙ ලබන්න, දිබ්බ සෝත ඥානෙ ලබන්න, ආහතින් යන්න, වතුර යවිදින්න වගේ කියලා මැජික් භාවනා කරන කටියට මෙතෙන්දී ඒවා පේනකොට මේවන පැත්තක තියලා මේකට අත තිබ්බොත් බොහෝම දොරවම කන ගන්න යන්න පටන් අරගන්නවා. ඉතින් ඒකදී ලොකු ස්වාමීන් වහන්සේ පවා සඳහන් කරලා තියෙනවා මට මතකයි බලංගොඩ ආනන්ද මෛත්‍රිය හමුදෝ සඳහන් කරලා තියෙනවා. එතෙන්ද ගියාට පස්සේ මේ තමන් ඒක අදාහකට කටයුතු කරනකොට මුලින් මුලින් 100ට 200ක් එච්චරයි. ඇත්තම. හරියටම සත්‍යයි. ඉතින් ඊට පස්සේ ඒ පුදුලා අම්මා කිව්වට අහන්නෙත් නෑ තාත්තා කිව්වට අහන්නෙත් නෑ ගුරුවරයා කිව්වට අහන්නෙත් නෑ සම්පූර්ණ කියන භාවනාවේ මට ප්‍රතිඵල ලැබිලා තියෙන මම ඕගොල්ලෝ වගේ නිකන් නිකන් ඉඳලානේ මට දැනුම තියෙනවා භාවනා කරලා තියෙනවා මම මේක අත්දකිනවා කියලා. ඇත්තටම ඉස්සලා ඉස්සලා හරියටම සත්‍යව ක්‍රියාත්මක වෙනවා. නමුත් කරගෙන කරගෙන ටික කාලයක් යනකොට සම්පූර්ණ අර මනුස්සයාගේ ගුණ චර්චේ විනාශ වෙන විදිහට තමන්ට තරම් නොවන විදිහ පහත් වැඩ. ඒ මනුස්සයා තුළින්ම කරනකොටත් මෙයා උත්සාහ කරනවා මේව වහගෙන අරකම කරන කියලා අන්තිම කොත්තර කඩා වැටෙනවාද කියලා කියන්න බෑ. නිසා මානසික රෝග අඩුපාඩුකම් තියෙන කෙනෙකුට මෙතනදී බොහොම පරිසම් වෙන්න වෙනවා අවශ්‍යන එක කරන්න ගියොත් ඒ වයින් තමයි ඇවිස්සනවා සංසිඳීම නම් කරන්න තියෙන්නේ ඒක මානසික රෝග සුව කරන දෙයක්. සුව සේවාවක්, කය සුව කරන තැනකටපත් වෙනවා. ඒක පස්සම්බයං චිත්ත සංකාරං කියන පැත්තට යනකොට හොඳට දැනගන්න ඕනේ මේ තියෙන පිරිසුදු වාතාවරණයේදී යම් විදිහක භව තණ්හාවක් තියෙනවා. කාම තණ්හාව එතෙන් දෙනව අඩුයි. මොකද හේතුව ඒ වෙනකොට රූප ධර්ම නැති නිසා කාම ලෝකෙට බැඳෙන අඩුයි. භව තණ්හාව වැඩ කරනවා. මේ භව තණ්හාව වැඩ කරන ක්‍රමයට කියන්නේ ලාභයට, සත්කාරයට, සම්මානයට සිලෝකයට අමුණනවා කියන්නේ. එනවා සරුවත්න දේශනාව කියනවා මහන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක යම් පැත්තකට යනවනම් ඊට හාත්පසින්ම විරුද්ධ පැත්ත නිවන තියෙන කියලා. මේක සම්පූර්ණ ප්‍රතිපක්ෂ ධර්ම දෙයක්. හැබැයි එතෙන් යනකම් අය කාය සංස්කාර සංසිඳලා චිත්ත සංකාර සංසිඳුක එක්කනට මේක පරීක්ෂා කරන්න හිතෙනවා. මොකද හිතන හිතන දේ හරියනවා. ඕන කෙනෙකුගේ හිත ගන්න විදිහට වැඩ කරන්න පුළුවන්. නමුත් බැරි වෙලාවත් ඒ භව තණ්හාවෙන් වෙලිලා ඒ ලාභ සත්කාරයට වැටුණොත් ඊට වැඩිය කරන්න දෙයක් නැහැ. ඒ නිසා නිකන් විනය පිටකේ සඳහන් කරලා තියෙනවා සරුවචනාංශේ ශාසනය වැඩ කරගෙන යන කාලේ මාර මස්සිනා උඹ මාතරම් කරදර කරලා මේකට බාධා කරනවා. ਸਰවඥාන්සේට බාධා කරා, ශිෂ්‍යයන්ට බාධා කරා. මෙන් බාධා කර කර ඉඳලා යා බැලුවලු බුදු දානසේ කරන කරන බාධාවට ප්‍රතිකර්ම කරනවා. ඊට පස්සේ හුදෙට බලලා ලාභ සත්කාර වැඩි කරලා දුන්නා. ඔක්කොම අහුණයි කියලා දෙනවා. ඒ තමයි ප්‍රධානම තාක්ෂය තමයි දේවදත්ත. එයා ගියා සමත භාවනාවෙන් කෙලවරට. ඒ අභිඥා තේරම ලබා ගත්තා. ඕන කරන වෙලාවට වැස්සක් මවන්න, ඕන කරන වෙලාවට සොලියුෂන් එකක් මවන්න, ඕන කරන වෙලාවට ගින්නක් මවන්න පුළුවන් ශක්තිය ඇති කරගෙන උදයන්වහන්ස ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේට ශ්‍රාවක පිරිස වැඩි. ඒ නිසා මට ඒ ටික බාර දෙන්න ඔබ වහන්සේ දැන් මෙහෙක ගන්නයි කියලා. ඒක බුදුරජාණන්සේ දන්නවා මස්සිනාගේ කැරක්ටර්. ඒක උඹ තියා සාරිපුත්ත මොග්ගල්ලානාවත් මම ඒක දෙන්නේ නැහැ. ඒක සරුවත්න විශයක්. තම තමන්ගේ වැඩ බලා ගන්න ඊට පස්සේ ගිහිල්ලා අර පංච වරයක් කියලා ඊට පස්සේ ලාභ සත්කාර දෙච්ච නිසා මම පුතුණා කියන තරමට යන්න පටන් අරගත්තා. ඒ නිසා ලාභ සත්කාර සම්මාන සිලෝක පිළිබඳ තියෙන හොඳම නිදර්ශනය තමයි ඒ කියන්නේ පොඩි කෙනෙක් මේ දේවදත්ත කියන්නේ. ශිල්පද පිළිබඳව 100%ක් හරියන්න ඕනේ. සමාධියෙන් අන්තිම කියලා පැමිණලා තිබුණා. නමුත් නිවන සඳහා නෙවෙයි යොදාගත්තේ. මේ සරුවචනාංශයේට විකල්ප මාර්ග බල දෙන්න ලෑස්තුනා. ඊට පස්සේ ලාභ සත්කාට වෙනවට පස්සේ දැක දැක දන දන අපායට වැටෙන තරමට මේ ගමන ගියා කියන එක අපේ සංග්‍රහ පොත්වල සඳහන් කරලා තියෙන නිසා මෙතෙන්ට යනකොටත් මතක තියාගන්න ඕනේ. මගේ මේ රටන කෙසේසේත් ලාභ සත්කාර සම්මාන සඳහා නෙවෙයි. ඒවන සඳහායි කියලා පටන් අරගත්තොත් මේ උපාදානස්කන්ධ පහ අර රූප මට්ටමේ දේවා දානකට වැඩිය තාම සෝර මට්ටමකදී එතෙන්දී අත්දැක ගන්න පුළුවන්. එතකොට තේරෙන්න පටන් ගන්නවා මේ ලෝකේ ඇති වෙන තාක් ඇති වෙන දුක්මයි. නැති වෙන තාක් නැති වෙන්නේ දුක්මයි. ඒ නිසා දේවල් අඩු වෙච්ච තරමට දුක උපදින අඩුයි. වෙන විදිහට කියන උපාදානයේ අඩු වෙච්ච දේවල් කියලා කියන්නේ ලෝකයේ තියෙන එපයි කරන්නේ නෙවෙයි. ඒක උපාදාන කරගන්න මට්ටමට දුක වැඩි. උපාදාන අඩු වෙන මට්ටමට දුක අඩුයි. ඒක ගැඹුරින් පරීක්ෂා කරන දණක් තමයි තමන්ගේ වේදනා සහ සංඥා පිළිබඳව සංසන්ද වීමක් කරන්න. ඒකට සුද්ධ අවස්ථාවක් ලැබිච්චා සංසිඳ වීමක් කරන්න අපි දිගටම ඉදurang සංසිඳ වීම, ඉදurang සංවර කිරීම, බයලජ්ජා උපදීම, සිල්පද රැකීම කියන ඒ කියන්නේ සංසම් පුද්ගලයන් ඇසුරු කිරීම, විවේක ස්ථාන ඇසුරු කිරීම කියන දේවල් එන්න හිත කෙරෙන්න ඕන. කෙනෙකුට කෙනෙකුට තමයි එතන ගියාම ඒ චිත්ත සංඛාර සංසිඳව කරන්න ගියාම අර කාය සංස්කාර සංසිඳන වෙලාවදී ඇතිවෙච්ච තදංග නිබ්බුතිය ඒ ඒ තැනින් ඇතිවෙච්ච නිබ්බුතිය චිත්තක්ෂණ රාශිය පවතින පටන් ගන්නවා ඒකට පටන් ගන්නවා අන්ත වැඩි ස්ථාවර තත්ත්වයක් මනසට මොනවාරි ආවත් කද්දාකත් අවශ්‍යන පැත්ත ගන්නෑ අනුරුද්ධ ප්‍රතිපදාවමයි ගන්න. කිසි දෙයකට විරුද්ධ වෙන්නේ කිසි දෙයකට අහු වෙන්නේ නැහැ. වහා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. යමක් ආවොහම ඒකේ මූල මැද දැකලා මූලමැද දැකලා ආයසරයක් එන්නයි. ආයසරයක් එන්නයි. ආයසරයක් එන්නයි. එහෙනම් ලක්ෂ බෝධ වාරයක් යන ගන්නවා අදිශි විනිශ්චයකට යන්නේ. අනේ කරනකොට කරනකොට ඇතිකෙන ඒ මානසිකත්වයට කියන්නේ සංස්කාරයන් පිළිබඳ අපේක්ෂාව කියලා. සංඛාර උපේක්ඛාව ඒ කියන්නේ සංස්කාර කියලා කියන්නේ අපි කුප්පන ගතිය, උපදාන ගතිය. මේ ස්මාර්ට් වෙන්න හදන ගතිය. ඒවා සකස් කරන්න හදන ගතිය, සංවර්ධනය කරන්න හදන ගතිය, හැඩ කරන්න හදන ගතිය. මේ සෑරකම වෙන්නේ මේ දේවල් මේ සංස්කරණය කළ යුතු හැඩගැසීච්ච කරන දේවල් මම මාගේ කරගන්න හදනවා, මම මගේ තියාගන්න හදනවා. අර සම්පූර්ණ වෙලා මෙලදී මේකට බලන්න වගේ සියලුම සංස්කාර ධර්මයන් මනෝවරත් දා ගන්න තුන මනෝවරය දා ගන්න තුන පරිස්සම් වුණාට පස්සේ ඕකේ කොච්චර විසමුණත් Tamanට සම හිත පාත් ගන්න පුළුවන්. මේකේ කොච්චර Tamanට ගැටුණත් Tamanට නොගැටී ඉන්න පුළුවන්. එතකොට අපි ලෝකෙ මට ගැටෙනවයි කියලා තරහ වෙන්නේ නැහැ. මොකද ලෝකෙ කියන්නේ ගැටෙන දෙයක්. නමුත් මම බලන්නේ ඒකත් අනුව ඒකට උත්තර දෙන්න හදනවා ගැස්සෙනව නෙවෙයි. නොසලී සිටීමේ හැකියාව. ප්‍රතික්‍රියා නොකර සිටීමේ හැකියාව. ඒක වෙන්නම කලාවක්. අන්න ඒ කලාව කාය සංස්කාර සංසිඳීමෙන් චිත්ත සංකාර සංසිඳීමෙන් ඇතුළට යනකොට යනකොට යනකොට ඒ පුද්ගලයාට තේරෙන්න පටන් අරගන්නේ මේක අපේ දුකක් වෙන්න ආනන්දක ඉල්ලගෙන ගත්තේ නෑ. කවමදාකවත් ඒක කාටවත් හේතු කරන්න බෑ. ඇතුළෙන්ම එන එකක් ඒක. ඒක නැතිකරන දුක ආවට පස්සේ කරන්න දෙයක් නැහැ. ඒ ඉන්නේ පෙරකර කර්මික විපාක වගේ. දැන් කරන්න තියෙන්නේ අලුතෙන් දුක් පැමිණීමට හේතු වෙන්නා වූ කර්ම රස කරන්න නැතුව. කර්ම රස කරන්නේ කියන්නේ චේතනා නැහැ කියන එක. කම්මං දුක් චේතනාම එකයි කර්මම දාන කියන එක සරල බීජ ගණිතමය සමීකරණයක් උදාහරණයක්. සාකර්ම රස කරන්නේ නැහැ කියන්නේ චේතනා පාල කරනවා. චේතනා පාල කරන්නේ නැහැ කියන්නේ සංස්කරණ කරනවා. මොනම දෙයක්වත් තියෙන දෙයක් හලාපන්න යන්නේ නැහැ. අපි අර මුසෙන්දි ගැළපෙන නිසා මම මේ කියන්නේ ඔය කවුද ඊට පස්සේ ආමිගෝ දීලා තියෙනවා සිතුවිලි 100 කියලා පොත. එක එක දවසට එක එක සිතුවිලි ඒක ලියලා තියෙනවා පඬිතුයෝ සමාජයට මෙහෙ කරති අතිපඬිතුයෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා. ඒ සංස්කරණය කියන්නේ අන්න මේක එහෙ මෙහෙ කරන එක. අර මේකේ තියෙන දුක ඒකෙන් මේ කොච්චරක් ආත්ම නිර්මාණ හදනවද කියන එක තේරුණාට පස්සේ ඒ නිසා පුදුමාකාර බය වෙනවා. එහෙම බය වෙච්ච ආමතුරෙක් මෙන්න මෙහෙම කතාවක් කියලා තියෙනවා අපේ සංස්කාරෙින්ද. චේතනාවකින් තොරව නැත්නම් සංස්කරණයකින් තොරව නැත්නම් කර්ම රැස් කරගන්න නැතුව නැත්නම් අකුසල් නොකර කරන්න පුළුවන් එකම එක දේ ජීවිතේ හුස්ම ගන්න එක විතරයි කියන්නේ. අනික කරන සෑම දෙයකින්ම තමයි දැනගත්තත් නොදැනගත්තත් කාකාරි හොඳක් හෝ නරකක් වෙනවා. සංස්කාර රැස් වෙනවා. එනිසා මේ සංස්කාර සමත, ශබ්ද සංකාර සමතෝ නිවනට නම් නමක් තමයි සියලු සංස්කාරයන් සංසිද්ධි වෙන්නේ. ඒක තමයි කාය සංකාර, වාචී සංකාර, මනෝ සංකාර වශයෙන්. අනේ වාචී සංකාර සංසිද්ධි වීම කාණපාණදී කතා වෙන්නේ. ඒක සමත භාවනාවේදී විතක්ක ਵਿਚාර ප්‍රථම ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙට යනකොට නතර වෙන එක තමයි මූලධර්ම අනුකූල පෙන්වන්නේ. ඒ නිසා අපි උත්සාහ කරන්නේ රූපයක් වෙනුනට වෙනුනම තින් නතර වෙලා ඉතින් එහාට පොරන් ගහන්න යන්න එපා. සද්දයක් අහුනාම දුරෙක් වගේ ඈත්තු බව විතරයි ප්‍රතිචාර දක්වන්න යන්නේ. ඒ මතෙන් ලාභයක් වාසියක් ගන්න යන්නේ. ඊට පස්සේ නහයට දිවට කයර යමක් දැනුනාම මොනිනියක් වාගේ. ලැබෙච්ච කල්ලිට අතුලට ගන්න මිසක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හිතට හොඳ හෝ නරක හිතවිල්ලක් ආවම මේ ආතේ එන්නේ ආතමත්තා. දැනගත්ත පමණින් නතර වෙනවා. ඒකට හොඳ ලස්සන කියනවා අවිරුද්ධ ප්‍රතිපදාව කියලා මේකට. කිසිම දෙයකට විරුද්ධ වෙන්නේ නැහැ. ඇත ඕන තරම් නරක රූප පේන්න පුළුවන්. තොප්පදකින් කියවිලක් නැහැ. කොච්චර හොඳ රූප පේනත් අනේ හොඳයි කියවිලක් නැහැ. කරට ඕන තරම් කට්ටරෝසන වචන ඇහුණත් අනේ මනුස්සයාට කරදරයක් වේවා කියලා හිතන්නේ නැහැ. කවුරු හරි පුතුරා කරදේ ස්තුතිවන්ත වුණත් ඒකෙන් සැලෙන්නේ නැහැ. අනුලයට එන දේට ප්‍රතික්‍රියා නොකර නැත්නම් අවිරුද්ධව ගත කරන ප්‍රතිපදාවට තමයි අපේ සාසනේ මේ අපරිණත ප්‍රතිපදා කියලා කියන්නේ. බොහෝ පඬිත ප්‍රතිපදාවයි. මේකටම කියන්න බලන් සාමේච ප්‍රතිපන්න කියලා. සංඝයාගේ දෙන ගුණයක් තමයි පවතින සම්මුතියට අනුව වැඩ කරන විදිහට ඒක වෙනස් කරන්න යන්නේ නැහැ. සාමේචයක් තියෙනවනේ ඒක තිච්චා අපි කියන කන්වෙන්ෂන් කියලා. නැත්නම් සම්මුතිය තියෙනවා. ඒ සම්මුතියක් කරන්නේ. මොනේ සමාජයේ ඉන්නකොට ඒක ඇදුවත් වෙන්නේ ඕර වෙනවා. ඒ නිසා සාමීච ප්‍රතිපද වෙනවා. තවත් ප්‍රශ්නකට සබෝධන අහුරා කියන අර ප්‍රතිපදා කියනවා. අර ප්‍රතිපද කියන මම කියන්නේ රණ්ඩුව. අර කියන්නේ රණ්ඩුව නැතර මම නෑ රණ්ඩු කරන්න කියලා ඒ ඉන්නකොට එතකොට සංසිඳීම තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ සංසිඳීම ඇති කරන්න තමයි සීල ශික්ෂාවෙන් කාය වචී සංවරය ඇති කරලා කාය සංස්කෘතිය කාය දුස්චර්ච පත්‍ය දුස්චර්ච අමෝරණේ දත කනකන ජීවිතේ කරගන්න ඕනසා සිල්කකින් භාවනා කරනකොට නම් ප්‍රතිඵල ලැබෙනවා ඊට පස්සේ කාය සංස්කාර ඊට පස්සේ ආනාපානට ගත්තා ආනාපාන සංසිඳනකොට ආර දුස්චර්ත කරගෙන වෙන දුස්චර්ත නතර වුණා වගේ වචේ දුස්චර්ත කරගෙන වෙන වචේ දුස්චර්ත නතර කරා වගේ මේකවත් නැතන කියලා දැන් නතර වුණා කියලා ඒකට ලෑස්ති වෙලා යනවා ඒක ලේසි නැති බව මෙතන ඉන්න පිරිස දන්නවා. ඒකට අපි කී පැත්තකින් ඒක සකස් කරගෙන බණ අහලා ලෑස්තිලා යන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි එන්නේ වේදනා සංඥා කියන මේ මනෝ සංඛාරණතව චිත්ත සංඛාර කියලා කියන්නේ ඒව රෝගල් මං එන්න පටන් ගන්නවා. ඒ කොහේ ප්‍රවණාවක් මොනම දෙයක් තවසන්නේ කොහොම tempat කරන tempat කරන යනකොට අර කතාන්ත වශයෙන් ඒකේ තැනකට නිර්වාණය නිබ්බතා නිබ්බතිය නිවීම දුකට දුකට දිපස්සිට යනවා. ඒක ගියාට පස්සේ තේරෙනවා මේ ජීවිතයේදීම මේ කලාවම මේ සංසිද්ධියම දිගට දිගට කරගෙන ගියොත් ඒ පුද්ගලයාගේ මේ ගතිය කෙලසොත් නොකිපෙන ගතිය අකොප්පා කෝප වෙන්නේ ගතිය ඒක මොනවාද එක්ම කරන්න බෑ කරන්නේ කියලා දීලා එහෙමම වැඩෙන්න අරින්න ඕනේ ගහකට නිකන් අපිට ගහ වවන්න බෑ වැදෙන්න අවශ්‍ය කරන වතුර පොහොර ආලෝකය උලඟ ලබා දෙන්න පුළුවන් ඊට පස්සේ ගහ දඬුවම මේකෙන් තමයි වැඩෙන්නේ විශේෂයෙන්ම බඩේ බොර කොහොමකක් දැක දැක මේ වැඩෙන්නේ ඒකයි මේ වැඩෙනකොට යම්කිසි කෙනෙක් කලබල ඕකේ කලබල නැවත ප්‍රතික්‍රියා නොකර කලබල නොකර ඉන්න එක එහෙම නැත්නම් හිත කොටක වෙලා තියෙන්නේ ඒකට කලබල නොවි හිත තැම්පත් කරන ගන්නේ කොතන මේ ප්‍රතිපදාව තුළ ඒ පිළිගැනීම තුළ ඒ දෘෂ්ටිය තුළ නිවන ලැබෙක කෙනෙක්ගේ ගුණ ටික තියෙනවා නිවන ගාම ලැබලා නැහැ නමුත් මේ පුද්ගලයා කටයුතු කරන ආකාරයෙන් නිවන ලබන්නේගේ ගුණ ටික පේන්න පටන් ගන්නවා ඉතින් මේක නිසා ඕම් නිකන් පැටලවිල්ලක් තියෙනවා අර්ථකථනයේදී කර්ණිමෙත සූත්‍රයේදී ඒක සඳහන් කරලා තියෙනවා කරණීයං අත්ත කුසලේන අපි කියන්නේ කරණීය මත්ත කුසලේන කියලා කරණීය මත්ත කුසලේන යන්තං සන්තබ්බතං අපි තමෙච්ච සක්කු ඒ පද දෙක තෝරන්නේ කරණීයං අත්ත කුසලේන තමන් තමන්ගේ අත්ත සිද්ධිය සකස් කරගන්න සෝහාර්ථය සකස් කරලා කැමැති වන්න කරණීයං අත්ත කුසලේන අත්ත කුසලේ කරන්න යන්තං සන්තම් පදං අපි තමෙච්ච යම් මේ සාර්ථකයක් ලබාගත් ළඟ තියෙනා වූ ගුණ වැඩි යුතුයි. ඒක අර්ථකථනය දෙන්න පුළුවන් මෙහෙම ශාන්ත පදයක් ලබා ගන්න කැමති වුණා නම් මේ ගුණ ටික වඩපන්. මේ ගුණ ටික තමයි ශාන්ත කෙනෙක් ගාව තියෙන්නේ මොනවද? සක්කෝ, හැකි සංඥාව වඩන්න. ආනපන නැති උනාට නැතුණයි කියලා හිතන්නපත් තියෙනවායි කියන සංඥාවෙන් බලන්න. උදු චපල වෙන්න එපා. සත ප්‍රඥාව රැතිගත කරගන්න එපා. ශත මායාවෙ වෙන්න එපා. සෝදුවච එවැනි දෙයක්වත් කාටවත් අඟවන්නත් එපා. මලඟ සතමායාවේ නැති වෙන්නත් ඕනේ. හැබැයි මලඟ සතමායාවේ නැහැ. මම සතමායාව නැති බව පෙන්වන්නෙත් නැහැ. උපෝච සෝජුච සුවච ඕන කෙනෙක් උපදේශයක් ලබා ගන්න සුවච ගතිය තියෙනවා. සුවචෝච සුවචෝචස්ස අනතිමානේ මාන ගතිය ඇති කරන්නේ. බොහෝම අනතිමානීව ගත කරනවා. අනතිමානී මෝර්තු ගතියක් පෙන්වනවා. ඒ අපි සාමාන්‍ය මෘතු ගැටේ පෙන්වන්න පුළුවන් කරලා තියෙන්නේ කිසි කෙනෙකුට වල රොටලකම් කියා පාන්න යන්නේ නැහැ. ඔකෝ මෘදුව දෙන උපදේශ ලබා ගන්නවා. ඒ තැනේ හැටියට වැඩ කරන දන්නවා. අනච්ච බාණීච මේ කියන ගුණ 14ක් විතර විස්තර කරනවා. ඒවා සාතන් වහන්සේගේ ගුණ තමයි. මොකද භාවනා කරගෙන යනකොට මේ ගුණ තියෙනවනම් භාවනා සංසිඳීම ලේසි සංසිඳන යනකොට මේ ගුණ වල වටිනාකම තේරෙන්න පටන් ගන්නවා. ඒක නිසා ඉංග්‍රීසි තේමනක් තියෙනවා if you wish to be a king you have to behave like a king කියලා. අපිට රහත් වෙන්න ඕනේ නම් ආතන් වාසේ නමක් වගේ හැසිරෙන්න ඕනේ. මේ හැසිරීමේ ගුණ ටික තමයි කලබල ලෝකයක් තියෙනකොට මොනම හේතකමත් ඒ ගෙඩේ අයතන කිනර පිටු ගන්නෑ නිවිච්ච ගතියක් පාගෙන ඉන්නවා. ඒකෝට නිවෙන තැන තමයි යන්නේ. හැබැයි එහෙම කරවුවට භාවනා නොකර ඒකෙන් ගුණයක් නැහැ. එහෙම එක්කෝ එහෙම මව අපාගෙන විතරක් හිටියද හරියන්නේ නැහැ. භාවනා කරන ගම අනන්ත කරදර එනවා. කවදාකවත් හිතන්න එපා මම සීල දැක්කා, මට සමාධිය තියෙනවා, මට ප්‍රඥාව තියෙනවා කියලා කරදර නොයයි කියලා. කිසිසේත්ම මොනම වෙනසක්වත් නැහැ. ඒක එහෙමමයි. නමුත් ඒ කරදර කරදර කබට කරදර කරන තුරු කරදර වලට කරදර කරන්න එපයි කියෝ වගේ මේ කරදර වලට කඩාපැන ඇඟේ දාගන්න නැතුව මේ කරදරේ ආවට පස්සේ ඒක අරුස්සන්න නැතුව ඒකේ දාන්න නැතුව මට මොකද්ද කරන්න පුළුවන් නේ කියලා බලනකොට ඔය සක්කෝ උද්දීත සූද්දීත කියන ගුණ පන්තිම අවශ්‍යයි ඒක තමයි උඩ දෙන්නට කරගන්න පුළුවන්කමක් තියෙනවා ඒක තමයි අපි ඥාණය කියලා කියන්නේ ඒක තමයි පාරමිතා කියලා කියන්නේ. ඒක කවුරුත් කියලා දෙන්නේ නැහැ. අවස්ථ උත්සාහ කරනවා. සමන් අවස්ථාවට සකස් කර ගන්න ඕනේ. ඒ සකස් කිරීමේ ගැඹුරම අපි කියන දැඩිසත්කාරයකින් දාලා කරන වගේ වැඩ තමයි මේ විපස්සනා භාවනා දිවෙන්නේ. නමුත් මේ විපස්සනා භාවනා කරනකොට සමතමේ පුහුණුව, සීලමේ පුහුණුව, දානමේ පුහුණුව ගොරෝසු මට්ටමේ සමාජික මට්ටමේ කෙනෙක් සකස් කරලා දෙනවා. ජීව සීර්තිය කතරලා යනවා නෙමෙයි. නියම සිද්ධිය සිද්ධ වෙන්නේ ඇහැට රූපයක් පේනකොට කන ශබ්දයක් ඇහෙනකොට කෙලෙස් ධාරාවකට මුල තියෙනවා. අන්න ඒක දැනගෙන මේ මගේ හිත තියෙන දැන් කෙලෙස් ධාරේ තියෙන කණේය, ඇහේය, නාසය, දිවේ කියලා අඩුකානේ. ඒ යුතුල තැනට මනසකාරය හේතා ගන්න පුළුවන් නම් ලොකු අරසාවක් තියෙනවා. එහෙම නැත්නම් වෙන දකින්න දකින්න රූපයක් පාස ඒ රාග ద్వේෂ මොහ පහළ වෙලා අපේ කටත් අරගෙන රූප බල බල එළියට යනවා මිසක් රූප බලන යාන්ත්‍රයෙන් දකින්නේ නැහැ. ඒ නිසා ආස්වාස ප්‍රසවාසයෙන් කරන්නේ ගොරෝසුම වූ කායෝද්‍රියේ සිදුවෙනවට පෙන්නලා ඒක සංසිඳීමේ ක්‍රමය එකක් දෙස කය දෙස බොහෝ වේලා බලා සිටීමෙන් ක්‍රමසාවිදි ඉගෙන ගන්න. ඊට පස්සේ ඒ පොතෙන්ට කෑම ගන්නකොට නරක සෝදක් බලනකොට සද්දයක් අහනකොට රූපයක් බලනකොට මේ දේවල් පුරුදු කරන්න තමයි සම්ප්‍රම් භාවනාවේදීත් රූප වලදී සද්ධාමෙන් මුලක් වදමින් ප්‍රමාණතරක සංසේදන පැත්තට යොමු ගණන් නොකර ඒවා තිබුණයි කියලා ඒවට ප්‍රතික්‍රියා නොකර ඒවා වළක්වන්න ක්‍රියා ගන්න නැතුව ඒවට බලන් ඒවා නෝනාමගේ ගණන් ගන්න ආසල්පන සක්ම භාවනා කරනවා තමයි තේරෙනවා ඒක චිතේ වේදනා කරක් තමයි විශ්ලේෂණය කරන්න ඕනේ නැහැ එතන වැඩ කරනකොට අනන්‍යවත් අපේ ජීවිතේ භාවනා කරන්නත් එක්ක නෙවෙයි. ඒක කුපිතකම කියන්නේ. තමන් කොප්පර ගතිය තියෙන තමන් දැනගන්න ඕනේ ඒගොල්ලන් විදකට වෙන්නත් බෑ. තමන්ට කෙලෙන්නත් බෑ. ආන එක මේ කරගෙන කරගෙන යනකොට කවදාකවත් කාටවක එක පහරකින් එක රාත්‍රියකින් එක සැරේකින් ඔබට යන්න බෑ. භාවනා කරාට පස්සේ ආය අපේ සමාජයත් එක්ක වෙන ගැටෙන්නේ ආයෙත් කල්පනා කරලා බලන්න ඕනේ උදාහරණ කන්න ඉස්සත් වැඩි මට දැන් පුළුවන් ද මානසික ෂොක් අප්සෝබරක වගේ එන ෂොක් එක අරගෙන ඉගෙන ගන්න තියෙනවා. මේ දැනීමේ ශක්තිය කියන්නේ මේකට. අන්න ඒක වැඩි වීමේ කෙලවරම තමයි මේ සංකාර උපේක්ෂාව කියන මොන්නම සංස්කාරයක් ආවත් ඒකට නොසැලී කරන්න වෙනවනම් කරනවා. මොකද ආකත් ආරම්භ කරන්නේ නැහැ දෙයක්. උනන්දු කරවන්නේ නැහැ දෙයක්. පටන් ගන්නෙ නෑ දෙයක්. එන ඕන දෙයකට සකස් කරන සකස් කරන යනකොට එන්නේ එන්නේ එන්නේ පුද්ගලයාගේ තියෙන හැකියාවන් වැඩි වෙනවා මිසක් අර කාය ජීවිත නිර්පේක්ෂව කෙරුවට පුතන්න වෙන්නේ නෑ. ඒක පුතන්න ලෑස්ති කරගෙන යන්න ඕන. ලෑස්ති කරගෙන යනකොට පුදුම කෙනෙකුට හම් වෙන තියෙන ආනිසංස ටික ලැබෙන්න පටන් ගන්නවා. ඒක නිසා මම හිතනවා මේක පිළිබඳව අපි තව ටිකක් තව විස්තර කතා කරන්න ඕනේ. නමුත් අද අපි සෑහෙන කර්ම ටිකක් ඉදිරිපත් කරගත්ත නිසා කාලයෙන් අපිට සීමා මත වෙන නිසා මම මෙතනින් නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එක එක ඉන්ද්‍රියක් ඇහ කන දිව නාසය කය මන වශයෙන් සේරට මේක යොදලා හරි පෙන්ලා දීලා කියනවා. මෙතෙක් කරපු පදනම් මත ඉඳගෙන අපි තවත් මේ රිට්‍රීට් එකේ ඉතුරු දවස් කිහිපය සලකලා මේකම නැවත නැවත පරිශීලනය දැකීමෙන් අපි දැන කළපලා තියෙන මූල ධර්ම දැනුවත් අත්දැකීම් මත අරගෙන ශක්ති ප්‍රමාණය මේක අපේ අත්දැකීමට නැත්නම් අපේ දැනුමට කිට්ටු කරගෙන නුවණතරම් මත්තට නුවණ කියන්නේ පාදාන කිරීම. දේවල් මමයේ, ඕවල් මගේ, ඕවල් මගේ ආත්මය කියලා ගන්න එක ඉන්නකොටම ඒක මොකක්ද වෙන්නත් එපා. ඒක මෙයා තමයි මේ වැඩ කරන්නේ කියන එක අවබෝධ කරගන්න පුළුවන් වුණොත් අපිට පැහැදිලි අවස්ථාවක් තියෙනවා. ඒක වඩා වර්ධනය කරන්නේ නැතුව ඒක වශී කරගෙන දාස් භාවයටපත් කරගෙන මත්තට උපදින කෙනෙක් සංසන්ද වීමේ අවස්ථාවක්. ඒක කවදාකවත් හිතන්න එපා මේ චිත්තක්ෂණය පිට වෙන චිත්තක්ෂණයක තියෙනවා කියලා. ඕනේ තනිය අපිට වෙන කරක තියෙනවා කියලා. ඒ කරන මඟ අපිට වෙන කෙනෙක්ගේ ආශිර්වාදයෙන් මට වෙයි කියලා. එන්නේ එන්නේ තමන් ගැනම මේ මොහොත ගැනම මේ තන ගැනම විශ්වාස කරන යන්න පටන් ගත්තොත් මම දැන් මෙතන කියන එකේ තියෙන ප්‍රේක්ෂ ගතිය. සම්පත්‍ති කරගතිය වැටහෙන්න වැටහෙන්න ඒ බුද්ධ නිවනේ මෙපිට නිවන් ලබන කෙනෙක් වාටපත් වෙනවා. ඒකෙන් අන්නේ සාන්තිය නිවන් ලබනාතෙක් බුද්ධ වෙන්නේ ඒ සාන්තිය අවසාන කියලා පැමිණීම නම් වූ නිවන. මේ ජීවිතයේදීම ඒ ගෞතම සම්බුද්ධ ශාසනයම සාක්ෂාත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට මේ ධර්ම දේශනාව නැවත කරනවා සිදු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.